ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Oh තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ උපස්සිතාසීලවන්තෝ සංයතේ රක්ඛාරයෝ යදක්ඛං භෝසං නිච්ඡේ පඤ්ඤිතෝ කර්මවතං සෝමේ අලෝකෝ අලෝකං පඤ්ඤතෝ කතං අදනුසාමියං ඒතං අනුත්තරං අයතෝ අරියතං හේතෝ නරෝ ඉදසේවනං පදං සම්තේ දරික සංගේ චමෝදකේ රාතවන්ත කිදතු මොනවා දරු ආර්ය මාර්ගෝ අරිහත්තු සම්මා සම්බුද්ධ දසමගාමී කරුණාපිනාදවන්තයන් වහන්සේ මේකන මහා විහාරයේ නැගෙන දෙකක අනාදින්නක මහා පිටානම් අමතා වදාළ රාහකර්ම සෝත්‍රාන්ත දේනාමේ කාසාදලයි මේ කර්ම දේශේ සඳහා මාතෘකා කරන් දෙන්නේ ධර්ම දේශනාව නුවණට දීසින්නේ දෙවතුවා ධර්ම සබ නිරන්තරව අප දෙපාර්තමේන්තුවේ ස්වල්ප වේලාවක් තුළ මේ සමීපයේදී නිවන් දොරටුකටයි. මේක කියන වහන්සේ අන්‍යයේ තනරි සේයන දෙකතර දාහාරය දෙකේ දරාගෙන පරිතමා අධිෂ්ඨානය දෙකේ අධිෂ්ඨාන කරගෙන කර්මස්ථාන සීලයෙන් කර්මලා දේශනා කරේක මේක කියන වහන්සේ දෙවියන් නුවණට දීසියෙන් දොරටුවක් වෙනවා. සාවකයෙන්ද අන්වයෙන් කරන විදිහ දෙකම සමාගද සහපදානද සාරාපදයන් පාදනා දෙකට අනුලා කරගන්නේ සමාවයකට භූවාගෙන් ධර්මස්රවණය කරතොත් ඒ දිනයට ධර්මස්රවණයේ නිවන් දොරටුවක් වෙනවා අප දෙකක් කියන මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වෙනවා ඒකම මේ ගත කරන ශ්‍රාවකලාව බුදු කටේක මහරහතුන් වහන්සේලා සදාකාලිකව සැලසීමට දීකේ ගත සාමක නිවාසව සාකාර ගැනීම දෙක අපතන නිවන් දැක හැරීම ආදී නවිතානේ ධර්මදේශනයේ සවන් දෙන්නේ මේ දේශනේ කරන්නේ සාර්ථකනායකයන් වහන්සේ ජේතවනාරාමයේදී ජේතවනාරාමයේ පෙරවා භෝජනකල අනාථ දෙන්නේ සිටුවරයාගේ සංසාරගාමී කෙලතුන් වශයෙන් ගන්නවා. ඒකන ධිකවිවරණය සඳහා අපි කාලය ගලේ අනාලෝචනික කෙටවරයා සිවමාර්ගා බුද්ධ ධර්මයේ කාගේ පිටේ සල්පනාකියා ගෞතම බුද්ධ සසුනේ අග්‍රදායකත්වයේ කළා බෙනුම් පුරාගෙන ආවා. උපන්නේ තනනෝනේ පිටු නිවසට. දෙමෝපියන් නන්දගේ සුදාස්තේ කුඩා කලපතන් අනාගත ධර්මයන් පටන් ගත්තා. එයා දිනුවෙන් දෙන වැඩි දියුණු වෙනවා දහස් තනවල අනාගතයට ඉලපතා දාන්නේ දෙන්න දෙතුමාට පුළුවන් උදා. සාමනීයක තාපී නිරදාමෙන් ධනෝපායනය කරමින් සංගත දිගට පැවැත්වුවා. තමන්ගේ නැගෙන විවාහ පරිපෝෂණයේ තිබුණේ රජගහනුව වල සිටු නිවසකටයි. මේ සිටුමණියගේ නැගන්නේ තමන් විවාහ පරිපෝෂණය දෙනුවද වාසීන් අතර ඥාන සම්බන්ධතාවක් නිසාම දෙනුවද ධනෝපායනය කියන්නේ එකදාමේ එකිනෙක කරුණාන් වශයෙන් යදී තමන්ගේ නැගිටින ඉපදේ විශාල දහස් සංවිධානයක් ලෝකනා බුදුරජාණන් වහන්සේගේ බුදු පරිණතිය දැනගන්න දෙතයි එදා රාජ්‍ය කැතුමාට දුන්නා සුනේ බුදු ගුණක කියන තේමාම දෙකකට මේකට කියන අරණිකා කියන නම දෙන්නේ අන්‍යයන් කාලේ අවදිවුණා දරුවා ඇන්නේ තිබුණා ධර්මාව ප්‍රාසාදයේ දරුවා ඇන්නේ තිබුණා ප්‍රාසාදයේ ඇන්නේ තිබුණා නගරයේ කතාකරක ගමන් මාර්ගයේ මේ අතර ජවාගෙන කියන පරිධානෝල ප්‍රකාශ දරෝස්වා ඉවර වුණා රෝපේතනියන් ජීවන කරගෙන ගිහිල්ලා සීතල ආගන්නේදී අලුයම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැක මැද උදාගා ඒ මොකද ඒ උදාමින් මෙතුමා සෝවාන් වුණා අනුසලකටන් දෙනහට ප්‍රතුමා නැගෙන්නේ දෙන්නේ සමාවෙන්නේ රාගයේ හේතනෝ සදාතුරට වගේ සාධාරණාවේ කළ තමන්ගේ වෙනදාමේ කටයුතු නිමවා එළගම සරදානෝල සිට සදාතුර දක්වා යොමු කටලේ සාමානේ යොදුනේ යොදුලේ විශ්වාම සාලාම කටලේ සහ ගොඩ නැගෙන්නේ බුද්ධාගමක සංග්‍රහයේ වන්නේ මාර්ගය විස්රා ගැනීම සඳහා එක දෙන්නේ දෙක යෙදම සංකාව දාන්නේ අත්‍යන්තයෙන් ලක්ෂණ ඒකට නැවතුම් බලවා කතලික ආකාරයට ගෙදෙන්නේ විතරට සමහරවිට තනක ජේත කුමාරයාගේ ජේතවල උදෙනේ මොන වැදෙන්නේ සංකාවක දෙලා නියත ගන්නවා කනසත්‍ය ගෝවගේ ධම්මයේ වැඩි වෙනින් ජේතවනාගාම විසුතරම නිර්මාණයන් ගොඩ නැගුවා උත්සාහමත මහා සංඝයාගේ වැඩම කරවාගෙන අංකයෙන් කරවට අනුමුතියෙන් කරගෙන මහා සංඝරොදට සමස්තකට පූජා කළා. එදවාගේ දෙනුදාමේ අසුභාර්ග ආර්ථනන් දෙක නිවන් කරගත්තා. බුද්ධ ජීවිතයේ අවුල විහිපාක් මෙලොවටලතෝ ආර්ථේ කොටගෙන වාසය කරන සර්වඥයන් වහන්සේ. අවුරුදු 19ක වර්ෂාල කාලේ ජේතවනාරාම අවුරුදු 6ක පූර්වාරාමයේ ආරම්භ බුද්ධ ධර්මයේ වැඩිම ප්‍රමාණයක් දේශනා කොට ඇත්තේ ජේතවනාරාමයේ. බුද්ධ ධර්මයේ වැඩිම නිසා මෙමන් දැක ඇත්තේ ජේතවනාරාමයේ වැඩිම කාලයේදී. මේ සිතුවණයා විමේකයේ විලපතා දෙදහසක් කිසුන්ට ගංගට දුන්නා. විලපතා දාන දේවාලයන් ජේතවනාරාමයේ යන්න පුරුදු වෙච්චිය. කොටේ කොටාර මාර්ගයේ කරනවා නමුත් මෙතුමා කවදාකවත් බුදුරජාණන් වහන්සේ දෙමෙතේ කියන අවශ්‍ය දහම් ගැටලුවකට ප්‍රශ්න කරන්නේ සර්වඥ වහන්සේ බුද්ධ සුකුමාලයි සාහිදී සුකුමාලයි දෙවියන්ට ලෝකයේ දහම් දෙතනිය කාගේ හේතෙනවා මම නම් උන්වහන්සේ හේතන් නැහැ කියන හැටියෙන් කවදාකවත් ධර්ම ගැටලුවක් ගැන ප්‍රශ්න අහන්නේ නමුත් අවස්ථානුකූලව මෙතුමා උදෙසා ධර්ම දේශනා කරන සර්වඥ වහන්සේ ඒ නිරනාම සූත්‍රයේ ඉස්සරහට දේශනාවක් මේ කුමාරට ඒ කුමාරට ගහලා දේශනා කළ දේශනාවක්. අනික මේ ප්‍රාප්තකර්ම සූත්‍රය. මේ ප්‍රාප්තකර්ම සූත්‍රයේ දැක්වෙන දහම් කර්ම සියල්ල මේ කුමාරගේ ජීවිතේ සම්බන්ධයි. ඒ නරුකාරවා හදන්න දෙන්නේ මේ දේශනාවට තියෙන්නේ එකම සාහිත්‍යයේ සබාගලේ දෙවියන් ඇත ලෝකයාට අවබෝධයක් ලබා දෙන දේශනාවක්. එනිසා මේ දේශනාවෙන් අපි දැනුම් කළා බලමු ඒ කාර්යාවෙන් කෙටි තේරුම මේකයි බුද්ධාභෝගා සදාපත්තා විසින්න ආපදාසුමේ බුද්ධාඥාකරණා දෙන්න අසව පරිකතාදීපත මා විසින් උපේ ආසත්‍යාකර ධර්මයේ පරිභෝගනා කියනවා මගේ කෝණයේ දෙදිසි දෙමෝ කියන්නේ දුක්ඛාරුන්ගේ සමෝධක සමෝධියන්නේ නැහැ ඒක නිසා කසංගච්ඡයද මම පෝෂණය කළා ආපදා කාලේ ජීවනවා ජයගන්න. සිරා ගුණවත් උතුම් ලකමා උත්සාහික දාන දක්නවා වාසේ කියනවා. යොකතා භාවනාවේ දෙකලායි. සාමන ධර්මචර්යාවේ ඇතුළත උතුම් ලකම අධ්‍යාත්මික උපකාර කළා. මේ ජීවිතයේ සිටේ ප්‍රවෘත්තාවකන් දීවෙන්නේ යමකනාද ඒ ආර්ථේ මාවෙන් තනියන්නේ. මෙසේ කල්පනාකාරීව සැලකෙන බෞද්ධයා මඟඵල නිවන සඳහා උපදේශය වෙන ආගේ ධර්මයේ ප්‍රමෝදයට පරිදි ආලකල දසුමති පනාය වේවා. ඒකයි ගාථා තුනේ දෙකේ අපි සමකාර ධර්ම සූත්‍ර දේශනාවේ අභ්‍යන්තරය. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවේ ආරම්භය මෙහෙම දේශනා කරා. සාතාවගේ ධාමක ධම්මා ඉස්සා කල්පමනා පදුල්ලකා ලෝකයන් පතේ තත්තාවෝ සිතානේ මේ මනබව මනුෂ්‍යයන් පැමිණෙන ඉෂ්ට වූ මනුෂ්‍යයන් ප්‍රේක්ෂකයන් පාරත වූ මනුෂ්‍යයන් සිට දියුණු කරන මනාප වූ එසේදම ලබන අපහසුතාව ඇති දුර්ලභ කාරණා කතා කියේ ඒ පවර සත්‍යය මොනාමේ උත්කල්පයෙන් සාධම්මේ නාගේ අයං කතනෝ ධම්මෝ ඒකෝ කල්පෝ මනාකෝ දුර්දකෝ ලෝකසි මට දැනෙන්නේ ධර්මයෙන් ලැබෙනවා කියන පළවෙනි සාධනාව තියෙනවා ඒ විස්සකාන්ත මනාකෝ දුර්දකෝ පාරයක් ඕනෙකක් සාධාරණේ යසෝමි අපුක්කකට සාහනාගේ සාඋපජ්ජායේ නිති අය දොතිව ධම්මෝ ඒකෝ කල්පෝ මනාකෝ දුර්දකෝ ලෝකසි මට දැනෙන ගන්නේ නැති මගේ අශෝකීය දියේ දෙමෝපියන් සම්බන්ධ සහෝදරයන් දුක් දරුවන් ඇත එක් මෙතුණට කරන යශෝකීය කිහිප පැනගීම මාගේ දෙකේ ඉෂ්ඨකාන්ත බණාප දෙවෙනි කුසලකාරණය ඕකේ සාධාකන්නේ යසං ගාධාසාවකී සාඋපාදානයේ ඉතින් ජීවාමේ ජීවමාත්‍යයන් කාමයේ නිති අයත් පශෝ ධම්මෝ ඒකෝ කල්පෝ මනෝ දුර්ලභෝ දුක්ඛං ඇගේ කලවාමී දසමෝකිනේ සෙටකදී මෙල කාර්යය දීර්ඝ අර්ථකින් ආපිනෙක ඉෂ්ඨකාංග මනස තුන්නේ උදල කාර්යය රෝගේනාත් අර්ථකමින් දසමදාත් ආඥාදීන උපඥානෙන් සුරාජී විස්වාදී මන්දායෝ කාමේතු අපායත ජේනා පරමර්ථ සුඛේ සංකල් ලෝකං උපපරිජාමේති අයං චතුත්ථෝ සම්මෝහිස්සෝ කල්පෝ මනෝ බුද්ධෝ ලෝකං දැන් මේ සංවේදනා දසෝකින් දෙන්නේ සුරකාන්‍ය නිර්දාවේ කියන ආයතනෝ මරණින් මැදේ සුගතේ උපදිනවා කියන එක විස්තරාන්ත මනහපය සතර වෙන්නේ දුර්ලභ කාර්යය. මේ කරුණාකර පළවෙනි ඉතිපා කළා. බෞද්ධයෙක් විසින් මේ අතර බලාපොරොත්තු විය යුතුමයි. දැන් බෞද්ධයෙකු සමාජ වෙනවා ධනෙ. එවාගෙම යකට, එවාගෙම ජීවිත අවශ්‍ය. උසය සුගතේ. ඒවා කල්පනා කර සුභකේක අපේට ඕන. මේ හතර ඒකයි. ආර්ථයි, මනහතයි, එතනම දුර්ලභයි. මේ හතර එකිනෙකට ලැබෙනවා නම් අර දුර්ලභයි. මේ එකක් එකක් උනා ලැබෙන්න පුළුවන්. හතරම ලැබෙනවා නම් ඉතාමත් භාග්‍යවන්තකම. අනාගතයේ කෙටෝ යන මේ හතර ලැබෙනවා. අනාගතයේ කෙටෝ යන දැහැමීම ධනවත් කෝකේ. එතුමා ගින් වර්ගයේ ගුණ වර්ගයේ ත්‍යාග වර්ගයේ ඥාන වර්ගයේ ප්‍රඥා පරිත්‍යාග සීලයේ කියන්නේ ගුණ කීයකින් අතසේ දතක පැතිරී තිබුණා. එතුමා මේක පරමාර්ථ හේතය. එතුමා ආයතනවල උචිත ජීවනව පරිත්‍යාගයේ නිවැරදි තිබුණා. මේ කර්මවත් මෙතුමාගේ සංසද්ද තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වයිලකට සංකෝපයෙන් දෙන්නේ සංකෝපාවදී චතුර්ණ සම්මාන ඒකාන සංකාන මනෝපාන බුද්ධමාන ලෝකයෙන් සාකාරෝ සම්මා පරිලාභය සංවර්ධනති සිතානේ දැන් නෝ විස්තරාන මනාව දුර්ලභතාන සතර ප්‍රතිනාමකර ගන්න අර්ථකර ගන්න සාර්ථකකර ගන්න තරමේද මේ කර්ම අත්‍රාතියේ කටනේ කරනෝ සත්‍ය සම්පදා සීල සම්පදා සාග සම්පදා සංඥා සම්පදා සත්‍ය සම්පත්තියේ සීල සම්පත්තියේ ඥාන සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය කියලා කියන සතර කර්ම සතර මේ දුන්නතාන සතර සාභාග ගැනීමේ මේ අතරයි දෙක පාඩුවේ මෞර්යයන් වශයෙන් ඉතරම සලකන්නේ හේතුයි හේතුඵලයයි යම් දුක වර්ධනයක් නම් බෞද්ධව දන්නවා මේක නම් කර්මයේ විපාකයක් කියලා. ඒ දුක කල්යන්නවා දාන. ඒක බෞද්ධයන්ට ආවේක වැඩිම. බුද්ධඥානන අර්ථයේ හේතු ප්‍රධානයේ හැමෙට පාදාගී නැන්නේ. එනිසා මේ කියන ධනේ ගමන්ට, යතන ගමන්ට, ඊන ගමන්ට සුගතිය ගමන්ට කියන්නේ. මේකම මේ හේතුව මෙන්න මේ කාරණා හතරයි. ප්‍රකරණයේ හැම දෙයක්ම සිංහල ගතිකයි. අන්නේ ජීවිතේ සුන්දර ගතිකයි. සුන්දර කියනකොට ගණාට කන්නේ මේ කයන්නා කගේ ජීවිතයන් හරි තමයි ගැටුවන. සුන්දර කියනකන්නේ මේ ගණ මේ නැත්නම් ජී කඩල්ල මේ කන්නේ හරි දැනගෙන මේ දෙකක් වෙනවා. ඒක හොදන්නේ මේ දෙකක් වෙන්නේ අන්න කියන්නේ කොහොමද? අන්න මේ සමාන ලැබිය තියෙන මේ දුක් ආත්මයක ප්‍රබලතාවය. අයිතිකාරයෙන් පැනෙනවා තමා තමා සංග දුක්ඛිනේ දුක නැති කරගන්න උත්සාහ කරනවා ඒක නිෂ්ඵල ක්‍රියාවක් සිංහ රාජයම නෙමෙයි සිංහ රාජයාට කලක් දැක්වල එතන ජීවිතයේ තියෙන දෙයක් වෙනස්කම් හෝ ප්‍රෝග්‍රෑම් උත්සාහ කරන මොකද කරන්නේ සිංහ රාජයේ ගල ගහගන්නේ ඊතලේ ගහගෙන විකන්නේ සිංහ රාජයා වෙනවා කොහේ පැත්තේ දෙන්නේ අනුග්‍රහාලා ඔය සොයාගන්නේ දෙවියන් කනේ විද්ද පුජ්‍යලයට දලගා පුජ්‍යලයට දෙවිල පයින්නවා. දැන් නොවිනාස ඉතකට ආදාපාර කීතරේ කියන්නේ ධර්මකෙන්නේ මෙන්න මේකයි සරුවන්යන් මහන්සේ කියන්නේ. උනාගේ කලියකේක ප්‍රතිපලයේක පොරබගන්නේ මේ කොසයාගද මේ කොස ප්‍රතිකාර කරනවා මේක සාධනය කරනවා. මෙන්න මේකයි බුදු දේශනාවේ සාරාංශය. එතන දෙනවා බෞද්ධ නිතර ඉමේෂන් එකක් දෙනවා හරහා ජීකෙන්ද නියකාටේ බෙදෙන්නේ කියන්නේ. එතනට සයාකන්න කොල්ලා උපාය මාර්ගයේ මෙන්න මේකයි ප්‍රස්තාව ඊගණය ත්‍යාගය කාර්යය. මේ අතර තමයි ධනවත් වීමට, යසෝ කීර්තිය ලැබීමට, ඉමේෂන් ආත ගැනීමට සුදඥාම තියෙන සත්‍යක. ඊළඟට මේ පද බුද්ධ ඥානපතේ තෝරගන්න. සාධා සම්පදා කියන්නේ කුමාරයෝ සත්‍යයේ සකංගතත් භෝගිනි ඉතිරිසෝ භගවාන සම්මා සම්බුද්ධෝ විචාචාර සම්පන්නෝ සුඛෝ ලෝකමේ දුන්නතරෝ ප්‍රතිධම්මසාරති සත්‍යමේ මනසාන බුද්ධෝ භගවාති අයංගකේ සත්‍ය සම්පදා සත්‍යාව කියන්නේ කුමක්ද බුදුරජාණන් වහන්සේ පදවතින් පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ මාතනා සහිත සතරාගියේ ඥානයෙන් දුරු වූ විචාර අර්ථ සංගමයේ ඒක පිළිගන්නවා බුදුඥානන් වහන්සේ කතල වේගධර්මයන් කරතනාම දෙවියන්ගේ පරිණතයන් දෙන්නේ කියන්නේ ඉතිරි වාක්‍යයන් වල සියල්ල සෞවාකාරයෙන් ආબોධ කර දැමී සම්මා සම්බුද්ධත්වයේ කියනවා. සම්මා සම්බුද්ධත්වයේ කියයි. බුදුරජාණන් වහන්සේ ජීවිතයේ අර්ථයේ ආපස්සෝ ඥානයේ සමන්වගතය. ඒ ජීවිතයේ අර්ථයේ ආපස්සෝ ඥානය වැඩි බව කියයි. බුදුරජාණන් වහන්සේ සෝබන ගමන් ගැටේ කාඩබදන වේදේ. මේ සෝබන ගමන් මඟ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ නිල ලෝකයේ කර්මාකාරයෙන් ආબોධ කළා. මේ ලෝකයේ දුගුණේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ දීක සමාධි ප්‍රඥා විමුක්ති සීමිත ඥාන දර්ශන ගුණයන්ගේ අග්‍රයි ජීවිතයි දේසයි උත්තමයි ප්‍රමෝක්ඛයි. සමන්නේ කාටෝක කුජිනා සමන්නේ කිරීමේ ශ්‍රේෂ්ඨ ආචාර්ය මහන්සේ බව පිළිගන්න. බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සුන්ට සමර්ථ ලෝකයාගේ මෙලව ආර්ථය, පරලෝක ආර්ථය, නිර්වාණ පරමාර්ථය කියන සාධනා කරන අතරේ ජාතකරාගේ ආදී වන්දන ලෝක පරිදේ වාගේ දුක් සැපයෙන් එතර කරනවා මේම භූමියට පමුණවනවා මේ නිසා සත්‍යාවේ බලසාරණය ඒ සත්‍යාවේ බලසාරණ ගුණය ඒකයි බුදුරජාණන් වහන්සේ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ 80න් අසංකේය 60 කෝටි 50 ලක්ෂයක් කරන දෙන්නාට ආબોධ කරනවා බදාගන්න. මේ බුද්ධ ගුණයේ ඒකයි. බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය කාර්යයෙන් ආශ්‍රයයි. මේක මාර්ගයේ පරිණාමයන් දෙකක්වා. අවිස්වාමී ආදී මාර්ගික භාගයේ සමාන්විතයි. සර්ව කර්මයේ බෙදලා දහම් දෙසුවා. ඉන්නේ කියන විමුක්තාවේ දුරු නිස්සාර සේවකයෙක් ලක්ෂණ. එකක්ඥාඥාන ප්‍රශ්න බමාරා නිර්වාණය අමෘත වරදනා භවදාන අවසල් කළා. ඒක භගවාගන්නේ භගවාගුතේ දීක. බුද්ධඥාන මහන්සේ ප්‍රථම අභිඥාණයේ පටන් බෝධිමාර්ගයේ දක්වා අර්ථයේ වර්ගයේ මාර්ගය ප්‍රතිපදාවෙන් ගමවනවා. දාන පාරමිතා, සීල පාරමිතා, නේකම්ම පාරමිතා ආදී දස පාරමිතා දැකීම. පස්වන ගමනේ බෝධිසත්වයන් වහන්සේගේ පටිසන්ධි මාර්ගාංගය, උත්පත්ති මාර්ගාංගය, බුද්ධාග මාර්ගාංගය ආදී දහදාසා භෝගතාවු ප්‍රඥාප්‍ය ආශිතෝකන්. ප්‍රඥානාරගේ දීපාගේ පතන්තරක්කේ දක්වා මහා පුරුෂණාගේ දීපක අනුග්‍රහයෙන් අසුරා විචාරයේ නොයොක්ම පිටයි. බුද්ධඥානවාදී සම්බන්ධ ඥාන විදු කියන්නේ නම් ප්‍රසාදයක් ඇති නම් මේකට කියනවා සංස්කාර සම්බන්ධයි. මේ කර්ණා සම්පදානයේ කියන අපේ ගමයයි. දෙමෙරා කියන සම්පදාන ලක්ෂණ දර්ශනා සම්පදාන ලක්ෂණ දර්ශනා සම්පන්න ලක්ෂණ දර්ශනා ඕකප්පන දර්ශනා ආගම දර්ශනා සහ අධිකම දර්ශනා කියන සම්පදාන ලක්ෂණ දර්ශනා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණය මේ සද්ධාමනාමයේ ගුණය ආර්ය සංඝයාගේ ගුණය අද තුන් විකල්ප මේක කියනවා ප්‍රඥාවල ලක්ෂණ අදහනවා. අපි අදාළව කියනවානේ නතිමේ කරණම්මඤ්ඤං බුද්ධෝමේ කරණම්මදං නතිමේ කරණම්මඤ්ඤං සම්මෝමේ කරණම්මදං නතිමේ කරණම්මඤ්ඤං සම්මෝමේ කරණම්මදං ඒක තමයි දෙන්න අපි අදහනවා. කොතන ගමනක් යන දේශකයන් අපි අදහන්නේ කුදුම්ල දාහක සමග. දැන් පටන් ගන්න දේශනා දාහක කුදුම්ලගේ දුන්නේ. නිරාගන්නේට අගාන්නේ කරුගන්නේ ගුණ. අවදිනේකට අගාන්නේ කරුගන්නේ ගුණ. ආහාර ගන්නේට අගාන්නේ කරුගන්නේ ගුණ. දාන ගන්නේට ප්‍රකාංගන්නේ කරුගන්නේ ගුණ දෙය කරකේ. දරා ප්‍රකාංගන්නේ කරුගන්නේ ගුණ දෙය කරකේ. සංකේත මාත් අගාන්නේ කරුගන්නේ ගුණ. මේ කරුගන්නේ ගුණයි හැරේ දෙක දෙකටගේ ගුණ නැතුනවා දෙකනේ. අගාන්නේ කරුගන්නේ ගුණයි කියන්නේ සත්‍යය දක්වන සංස්කාරය. සාපසාදයෙන් දක්වන සංස්කාරය කියන්නේ නැත්නම් ප්‍රඥාව පොළවේ හේදීනේ වතුර පොළවේ. අලකට සංගාවල ගවම නොලපව වතුර පොළවේ. ඒ වගේ අපි එකට මේ පොළවේ කලදී කැටි වෙනවා. ඒ කියන්නේ මේ මේ දුක්ඛ සලාවයේදී අයතනයේදී රාගල නිදාවයේදී දුක්ඛදවලදී සරසක්න නිදාවලදී මේ දුක්ඛදවලදී භෝගාදාරලදී ධාතුයේදී කෝපයේදී භෝගයේදී ආදීදී අපේකට කලමෙනවා ලෝකේනවා අදේනවා දැලපෙනවා එතන තරහ යනවා අනදාඩි වෙනවා බය වෙනවා ඔක්කොම ඉච්ඡේ කලදෙදී මේ ආගේ කලදීම අවස්ථාවලදී අපි ජීවමාන කාලයෙන් බාහිර කරන්නේ නැහැ වෙනත් සායබදාතුමා ගැනීම දෙක අයිති නැහැ. වෙනත් වෙනත් අයිති ප්‍රම වශයෙන් කරු කීප බලන්නේ. අපි නිතර කරන්නේ බුදුගුණ සමාරුද කලුගුණ. බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවල කොහොමද නිතර කියන්නේ? බුදුරජාණන් වහන්සේ කොහොමද එවැනි අවස්ථාවල උපදේශ දෙන්නේ? බුදුරජාණන් වහන්සේ බෝධිසත්වන්ට මුල්ලන් කාණේ කොහොමද ඉවෙන් වර්තාවල කටයුතු කළේ කියන එක අප ආවර්ණය කරන විමසනවා පොත්පත් දෙකෙන් අභියෝග බලනවා සාකච්ඡා කරනවා මේ මාර්ගයේ අපේ චිතේ විශාල සමන්යක් ඇති වෙනවා ගමනාකලේ සාධිත රජුවන්ට සංසිකාරක වුණාම උදකාප්‍රසාදක මාන්නේ කියලා මේ බොරවක් නමෝදාන දැන් වතුර ගැනීම පාඩියෙන් පැහැදිලි වෙනවා දැන් තා පාණේ කරනවා දැන් භාග්‍යය කොතනදී ජලය පාවසෝ දරක ජලය පාවෙන්නේ නැත්නම් ජලය බොරු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ දුක්ඛ කරදරයක් ඇති ගැනීම කල්පනාවක් අනුහරණයක් ආවම මේ කවරෙකිනේ කලදීම ආවම මේ කලතලකදීම දුරුන ධාමුද කලුන දීපේ ආවාදින අතරේදීම ගියම අපේ දෙකද සරසුම උදාපත් කරගන්නවා පහම බවක් ඇති කරගන්නවා ප්‍රසන්න බවක් ඇති කරගන්නවා මෙන්න මේ ඇති කරගන්නේ මේකයි සත්‍යාවලිය යනවා සම්පතාද ලාභ සත්‍යා සංකාපන්දන ගන්නට ගන්නවා කීපයක් දක්වලා ආගමේ දහවල් ආදී කටයුතු වලදී දෛනික කටයුතු වලදී සමාජ යන්ත්‍ර මාර්ග දාලේ කටයුතු වන්දන ආවෝ. මේ අවස්ථාවේ අදීතර සමා කලතුන්නා යහපත් කටයුතු වලදී මෙතන යහපත් දඩියොත් නොමියකට කරන්නට උද්‍යෝගයෙන් විවිධ පරිචාරයෙන් තමයි කටයුතු කරන්න උද්‍යෝගයෙන් එකට කරගන්න සද්ධාව කියන්නේ සම්ප්‍රප්පන්දන දාන සද්ධාතිය. මොනිටත් පරිදෝයෙන් මේක අපට හොඳට තේරුම් ගන්න. ඒ නාමයේ ජීවිත සමලකද මොකක් ගුණ කරන්නේ සීත සෛත්‍යයකට තමයි තමතු වන්දනාවේ කියන ආකාරයේ සත්‍යයක් නැතුව කියේ. එකමාගේ හැරෙන්නේ ගයින් හොල්ලේ ආවරණය කරන තමයි එකමාගේ වෙනාවේ ඒකට හැරෙන්න තියෙන්නේ. ආනන්ද පොඩින් වාස් ළඟට මෙතුමාගේ ආම ලොකු කනසාවක් ඇතුළේ මේ පොඩින් වාස් ළඟ හදාක් ගන්නවා. තරකල නැවිලා. කලකන්නේ පොරොන් බොබිලා. කිසි කෙනෙක් නැහැ දෙතු කරලා. මෙතුමා මොකද කියන්නේ? ඔය බොහොම සුද්ධතාවයෙන් කරලා සමාජ ජීවිතේ කරලා. එතුමා මෙතන සෝදාන් දැක්කේ වබද ලොකු භාග දෙකක් උත්සාහ කරයි ලොකුනා ගොඩේ නම් නැන්නේ අල්පන අල්පන දැන් මේ බරවස්තේ කොට නම් මේක උදේම කැජේ දැකුණා අමක් නෑ කොයිතරම් සංස්කාර කරනවානේ නම් මේ කොහොමද දැනගන්න තමයි නෑ දැනුණා මේ මේකමයි මේ මාර්ගයේ ඉතින්ලා තුන අපේ දින්නා ආවා අදින් වල ගන්න දෙකේ ඉස්සෙල්ලා දෙය අරගෙන කරනවා ඉතරලා වගේ නෑ මාත් අක්ෂයාවක් දැන් ඔක කොහොමද කියලා තමයි අපකට හැදෙන්නේ මේ නැහැටේ සාමාජයන් ගණිත සුදුසු තමයි මුත්‍රේකට විශේෂ ආකාරයන් වර්ණ මුද්දා කියලා කිව්වා මේක සදාන් කර්මයන් වෙනවා මේ හදන්නේ ඒක දෙකමාන්නේ මානවක සත්‍යයක් ඕකයන් දෙදී ඒක ගඩන්න වෙන තමයි කිව්වට ඔය සුතමත ගන්න සමාතුනේ අම්පත් අන්දරයක් වෙලා ඒක අපේ තියෙනවා ඒ සමාජයේ කතා දෙන නිසා ලොකු අත්දැකීමක් ආවා. සමාජ රෝගියෙක් කියලා කරන්න හන්න බය වෙනවා. එකෙන් කරනවා කියන්නේ නම් සමාජයේ කියන ධෛර්ය නිසා සමාජයේ ධෛර්ය ඇතිවෙලා සංස්කාර නිසා මෙදා මොනම ආකාරයක් දැක්වෙන්නේ සිහිරයෙන් කරන්නේ. අද බුදුරජාණන් වහන්සේ මහාංග ජාතකවල කරලා තියෙනවා මේ සංස්කාරපද දක්වලා වන්නේ. ඉතින් සංඥානවල පරිහාරය ඥාන විදේශකම් බුදුන් වහන්සේ සිටු කුලයේ ඉපදෙයි. සදාකාලකතා සාකච්ඡා කරනවා අනුරාධ කේන්ද්‍රයේ සිටුවලිය පාන. ඒ කාර්ය ගෝත්‍රෝත්පාදනයේ අර පසුබුදු වෙන්නේ තියෙනවා. ප්‍රතිමාර ගම්මඩ දිනේ ඉන්නේ බැරි දුන්නා. ඒ වැඩිපුරේ මේක දිනකට දහස් ගණන් යන්නේ යාපේක්ෂා නිවිය මංගියන්ගෙන්වත් තමයි පිළිගන්නේ. ඒ ලැබීමේ මේ සම්බන්ධතාවය අවශ්‍ය අවශ්‍ය කොහොමද ඊළඟට ප්‍රයෝල සමාපත්තියෙන් ගන්ධමාන කරවතේ සිට පස්සේ මුළු කෙනෙකුම වහන්සේගෙන් බැලුවා අද දින කාර්ය වලින් කොටද සුසු. ඊට එන්නේ ධාරණාගා වෙන ධාරණිය. දෙලතරගේ නම් රුතුන් දෙන්නේ උදාගාලි වැරදුමක් පිරුණා පාන. ඉතින් ඉතින් වැඩියාම ඉඳලද. ඒ වෙලාවට මොකද ආසන්න නැති කියලා නැහැ කරා. මේකට වර්තමාන ජීවිතයට ඕනේ වුණා මේ පස්සේ බුද්ධඥානන් වහන්සේ දිනවා පාවන්ට දානවා කියලා. ඉතින් හතරේ කරන විද්‍යාවල ගැඹුරින් ඒකම දිනවම ගලක් නැහැ. කරන්නේ නැහැ. සමාපේකක කරන්නේ නැහැ. මේ ප්‍රයෝගකට මේ අන්දනේ මහා භෝතසිත කුත්තයන් වහන්සේ අර ඈත පස්සේ බුද්ධඥානන් වහන්සේව දැකලා ලෝක පුරා ගානේ කල්‍යාණ ආශ්‍රය විනාකරනවා. තම ජීවිතය. දෙවියන් වහන්සේගේ තමන් වහන්සේට කවුරුත් එක්කම සදාට දායකත්වය. රටවල් ජීවිතයේ ඔබලන් එන්නේ මේ දෙන්නේ නෙමෙයි. සීමාව ගාවාපාවා කලේ ධර්ම කරන්න බෑ. ඒක අනුලෝකයක් කළා. අභියෝගයක් කළා මේ විනෝද ආකාරයෙන් පුසුන් නම් ජීවිතයෙන් එනවා. රටේ ඔබ ඥාන ආයතයේ හැදෙන්නේ ආසාවකින් ආරාධනා කරනවා. ඒකත් ඉතින් අධිෂ්ඨානය කරගන්නට ප්‍රඥාවෙන් අධිෂ්ඨානය. බාහුදා කලකටම් පස්පලේ දසාවුලෙන් මෙලකුණා කරතියි. පුරා කලකටම් නිකුතන්නේ කොහොමද කියලා පාස්තියි. පුරා කලකටම් මෞඛි මොටෙන් කරන කරතියි. පුරා කලකටම් වාතං කද්දතා ලෝතුනා බුදුමහා කරතා දාන පාරණේ කියන කරතියි. මෙලවගේ කාර්යයේ පුරා බුදු සසුනේ බුදු මහරහතන් වහන්සේට අපහසු බව දැක්කයි. ඒ සත්‍යයල බලයෙන් ගතේ ගින්න වල දැක්කේ පරතරාවක් ඇතුළ. සියාගේ ධානයේ පිළිසන්නට හැකි වේවා කියලා නිකාය කරගෙන. මේ ගින්න වල දැක්කේ ඇයිලා මතුවාගත්තේ තවද විහාරාගාමයේ සම්පූර්ණ ජීවන දෙන්න කරා කියන හැනේ. ඒ උත්තරයන් මහත්මයේ සිල්පතල පිළිගත් දෙකේ දෙකක් නෙමෙයි. අජේතනක මහා පොළවේ මේ විඤ්ඤාණ වල නැත්තේ නෙළුම් මලක් තිබුණා මේ රෝදාකත රෝදාකත නෙළුම් මලෝක රැකෙන්නේ මාර්ගවලින් අය අතේ විඤ්ඤාණ මහා ජේත සාන්තිය අනේ මෙතන වුණාතේ නිය මෙන්න මේ ගාතාව ආමර්ථතාවේ ඉරයන් බුද්ධඝාතෝ අමල්පිරෝ නානරියන පරිශාවේ අර්ධකින් ගම්පා විග්‍රහ ස්වාමීනි මගේ දැනෙන්නේ මේ විඤ්ඤාණ පරිණතය මම පරිණත කරනවා. මේ වෙනාකන්නේ යටකුරුෙන්ද පුළුවන් ස්වාමීන් වහන්සේ. ජන අවුරුකුරුෙන්ද පුළුවන්. අද කලින් අවුරුකුරුෙන්ද පුළුවන්. අනේ ස්වාමීන් වහන්සේ මොනවාද කීකටක් උත්තරයන් වහන්සේද? මේ මගේ අතේ තියෙන ධානයේ මේ අතර වහන්සේ ගත අපිට ගන්න ඒකවා ආදිලයි කියන්නේ. අනුකම්පාවෙන් දෙනුම්මලෝ වැඩෙන්න පස්සනාමීයෙන් දින දිනාම දිනා අපට පිට කරා මේ ධානයේ පූජා කරලා බලාපොරොත්තු වෙනවා සංකල්පනා මහත්කලියේ සාවකාරය. මෙන්න මහත්කවරුන්ගේ ඉස්සරහේ ඉස්සරහට ගහන්නේ ඉතිකා කර්පිතන් දෙවියන් වහන්සේ ධාතාවේ කඩුවේ දෙසා ආර්ථ කරන්නේ ඉස්සරහේ දෙවියන්. මෙතුමාගෙන් මම කොට ගැදෙන්නගෙන පැතිකේ මහ ජනතාවතා කතා කරලා. සත්පුරුෂයනේ මේ කාමරයන් ධායන වෙනවා. ඉන්නක සාමාන්‍යව බලන්නට යනවා. නමුත් මට මා හැදෙන ධර්මයේ ජීවිතේ නම නිසා පිළිපෙන්නේ පාවෙන්ද පාවෙන් කම ගන්න මාලෙස බකම් කම මේ මාගර කරගත ජීවිත පූජාවෙන් කරන දානයේ කුසල ආරම්භ බලයේ ඔබ සෑම දෙනා ප්‍රමුඛයන් වෙනවා මේ කුසල කන්නේ මට ආනාගතිය දුනෝ මේ ජීනා ලෝරුණා මුදිනේ නවකේවා ස්වාමෝද කරන්නේ මේවා ආකිලා සාධනා දෙකේ කොට දෙවිදේවතාවු සාදුකාරෝ ඒ භාවන ආශ්‍රයයන්ගේ පිටිපස්සෙන් මෙන්නේ දැන් මේ දෙකේ නාමයෙන් බලදාගේ සද්ධාවේ කියන්නේ මේ ප්‍රශ්නයේ සම්පස්කන්ධය දක්වන සත්‍යය. දෙකල කරනවා ගණන් කරන දකා කරන්නේ දෙකල මෙකොණ යන නෑනෝ දෙකේ නේද කියලා පිටිපිටි. සූරයේ සම්මානීය වෙන්නේ චතකට සමාකරනවා වෙන්නේ යදනාවගේ ගමනේ ගෙදරට වෙන්නේ එතන එක මෙතන මෙතන කරන්න. කගෙන ගන්නයි මේ සංස්කාරකන්ද ගමන සංස්කාරයේ ප්‍රශ්නය. ඊළඟ ඕකාපල සංස්කාර කියන්නේ ධාර්මයාකටදී ඉන්න පිටෙන් වලින් ගැට ගැටෙනවා. මගේ ඉන්න පිටෙන් වලින් ගැට ගැටෙනවා. නමුත් අකලේනක එක ඇත්තා වූ සම්පූර්ණ ජනකජාතයේ නාගා නැත්නම් ඇතලගා නැත්නම් ජීවනාගා මේ ආදී සම්පූර්ණ අරණයේදී ජනපන් අරණ පොළවේ කියන කතරාම පිටකොට පොළවේ මුල කියන කතරාතියේ නගර ద్వාරවල දරත්ව සහිතව නගන්නේ මෙන්න මේ ඉන්නේ කනොල මේක තේරෙන්න නම නම කියන ඉන්ද්‍රජීවී ඉන්ද්‍රජීවී ඒ ඉන්ද්‍රියයෙන් පෙළගන්නේ සූර්යයෙන් වහන මහා මාර්ගයෙන් වාදරෙන්නේ. ඒ වගේ සමාජයේ සිටේ කුණුවන්ගේ පරිච්ඡේදයතාව සද්ධාව කොළවන්න දැරිය මායාව කොළවන්න දැරිය සම්ප්‍රමාදිකයේ විද්‍යාලයෙන් ඒකද කියනවා ඕපපන්න නක්කසල් කවිය. ආත්මසත්‍යව කියන්නේ නියත ගුණ ලබාගත පොතකාන බහල් වේලාට යාගේ යාගේ ඉගෙනවා ගුණාංගයේ කරා ඒකම අන්නෙක උපදේශයක් නැතුව දාන දෙන්න නෛර්කාම්‍යයේ පාරමිය පුරන්නේ මොනවද මේ ආත්මසත්‍යව ආත්මයෙන් කමේ කමේ දේශකව අරිකල සත්‍යව නම් මාර්ගඵල ආගයේ දීර්ඝ සත්‍යව සෝවාන් ආදී මාර්ග ඵලයක් ලබා ගන්න මායයටවත් උනන්න බැරි මේ කල්දාවේ කියන රෝගියෙනවා. ඒ වෙලෙකම අපේක්ෂා ප්‍රසාදයේ කියන්නේ. අපේක්ෂා ප්‍රසාදයේ කියන්නේ සැකකට සත්‍යාවක්. අයනකව දාපා කියන්නේ දෙන්නේ විනාශ වෙන්නේ මොන විදිහකටවත් සමාර්ථනේ දෙන්නේ මේ ශ්‍රද්ධා විනාශ වෙන්නේ නැහැ. මාගේ පුත්‍රයාට දෙක කොල්ලකට. කල්ලාම දෙන්නා දාතකද. සූනාම්බාට මානව විශේෂය. මානව කෙලෙකට බුද්ධජාන වාස දහම් දේශනා කරනසෝ ආදලා. සෝවාමයා කියන්නේ කියන්නේ අද අම්බුල්ලා කියන්නේ සම්පූර්ණ බුද්ධජාතයෙන් ආවේ පස්වන්දී බුද්ධජාන. බුදුසමන මාවකටවත් අයිතිකින් මානව කියන්නේ. මම ඉස්සර කතා කරන්නේ ඒක එක විස්තර දෙකලා දෙන්න කියලා. පරිපූර්ණ ජීවිතාන්තර අනේකයි අනර්ථය කියන එක නෑ. නිත්‍යව සංස්කාරකයක සැප සංස්කාරකයක ආප සංස්කාරකයක මේ ප්‍රේමතේ උනම් මත මනෝ විස්වාල මේ උදාපුත්‍රයන් වහන්සේලාට වචන වලින් කියන්නේ සබ්බං කාය කම්මඤ්ඤාන කුක්ඛං කම්මඤ්ඤාන පරිදත්ත. සබ්බං වාචික කම්මඤ්ඤාන කුක්ඛං කම්මඤ්ඤාන පරිදත්ත. සබ්බං මනෝ කම්මඤ්ඤාන කුක්ඛං කම්මඤ්ඤාන පරිදත්ත. කරුණාවෙන් මහලයි කියනෝක කායික ක්‍රියා නුවණ දෙනකොට නුවණ මොකද? කර්මයන් අර්ථයෙන් ආයේ ජීව වශී කරන නුවණ දෙනකොට නුවණ කමෝකවදී සර්වඥ මහත්මයාගේ සියලු මනෝ කර්ම මොන දෙයකට මොනට බවයි මේ නම් මුළු කෙනෙක් දෙදට බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ වශයෙන් අපෝධ වශයෙන් කාටිනායි දෙවියන් වහන්සේ නෑ කතාව කරනවා කියලා මුසාවර වශයෙන් කියන්නේ රැඳෙන වශයෙන් කියන්නේ නැත්නම් දවස් ගාතේ දවස් අවදාකා දුන්නාගේ කීඩා ආකාරයට ආකාරවත් වන්නේ දැන්නේ භාගයකට මේ හැංගෙන්නේ දෙන්න නැහැ ඒක හිතාගෙන නැතුව සමුන්නාට කවුදද වසරේ පුතේ නැති මම වසරේ පුතේ එවන අපෝසනාඥාලේ කිමුනා වසරේ පුතේ මේ නිංගංගා සමවත්ම දතාක අභෝධේ දුරවන්නේ නැහැ ඒක අපෝසනාඥාල කොට කරුණා මෙන්න මේ වගේ සරණ බැරි පැහැදිලිව මාර්ගපාත ත්‍යාගයෙන් ලැබෙනවා නම් මේකට කියනවා පරිවර්තනක ඉතින් මේ ආකාරව සාදා බෞද්ධයන් ආදියයි. සාදාර කාමලයට අනුකම් සම්බන්ධයෙන් ලාකලයට අනුකම් කාමලයෙන් ලාකලයට ඕකම්ලයෙන් ලාකලයට ආමද සර්ධා පරිගලයට ආමද සර්ධා කියන දෝෂයෙන් මහදේලාක අයුම සර්ධාව ඕවාන් ආදී ආයතේ. අනේ සර්ධාව මුද්‍රා ගන්නවා. මෙන්න මේ සර්ධා ආපේකේ යම් පමණක් පවතිනවා නේද? ශ්‍රද්ධාව නිසා බැහැලෙනවා. ශ්‍රද්ධාව නිසා ජීවත් වෙනවා. ශ්‍රද්ධාව නිසා භාග්‍ය වෙනවා. නිසා බැහැමෙන් ගමේ ලැබෙනවා. ශ්‍රද්ධාව නිසා යතුෝ කීකේ ලැබෙනවා. ශ්‍රද්ධාව නිසා අපේ ජීවිතාව ලැබෙනවා. ශ්‍රද්ධාව නිසා අපි සුඛ කියනවා. දෙන්නේ කාර්යය තමයි ජීව සම්පදාය. මේ ජීව සම්පදාය මේ පහදා වදාළේ මේ බෞද්ධයකට දෙකේ තියෙනවා. පංචශීලයේ ආනිපස්සනක සීලයේ නැති දෙකේ තියෙනවා. මේක කියන්නේ සීල සම්පදා වගේ කොහොමද කියන්නේ කොහොමද කියලා දුන්නා. සමාදාගතන දීමනේ අනුන් ආගමින් රැකෙන්නේ කියන්නේ. අනුන් ආගමින් රැකුණොත් ඒක සීල සම්පදාව. සීල විපර්යාසයෙන් සීල සම්පදාය. ඒ මොනවාද අපාරණ අධිචේත්‍රද සතදල කල්මාස බුද්ධිස්ස ඉන්නුත් සත්‍ය අපරාමත සහ සමාසකරණය. අකාරණ කියන්නේ සමාධියෝ සිතාපඥාදී මුලින් වගේ සිතාපඥාදී එදම තමයි කියන්නේ. අතිදේශයේ කියන්නේ සමාධියෝ සිතාපද අතර වැඩි සිතාපඥාදී එදම අතිදේශයේ කර්ම අතර කියන්නේ කියන්නේ සමාධියෝ සිතාපද අතර හේනෙට කියන එකක් නැහැ. එදම අතර කියන්නේ අකාංකාපදී කියන්නේ සමාදංගෝ ශික්ෂා ප්‍රදාතනේ දැනෙන් දැනෙන් දැනෙන් කළගෙන. එනම් ඒක අකර්මාව කියන්නේ. අකර්ම අධ්‍යයන අතබල ප්‍රකල්පා. කුටික කියන්නේ සියයක් හිතාගෙන මට මේ නියේ දැනෙනවා. අද සියලේ නිසා දැනෙන්නේ දැනෙනවා. සීලේ නිසා මට සම්පත් ලැබේ. සීලේ නිසා මට නාම නාම ලැබේ. සීලේ නිසා මට ගැඹුරු දුක් ලැබේ. මේ මේ කොටේම තෘෂ්ණාව. ඒ කල්හාවෙන් දැන්නේ ගන්න දීමේ සීල සම්බදාවක් තියෙනවා. අපි සුද්ධයි. ඒකේ කොහොමද මේ සීලය මට කෙනෙකුන් දුනිය කරගන්නේ. ඥාන මාර්ගපදයට නිර්වාණ ආර්ගමණය කරගන්න උපනිෂේ වේවා මේකට මේකට විචාරකව කල්පනාවේ සමාදන් වුණා කියන්නේ කියනවා බුද්ධිසතියේ බුද්ධිසතියේ කල්හාව යටත් නැහැ. කල්හාවේ වාහනය. කල්හාවේ නිසාරතියේ විදිහට ඒකාරයි. ඉන්නෙත් සම්බන්ධයන්නේ දුක සැපයක මහා දුක්ඛයන් අහසෙන්ම තමන්ගේ ජීවිතේ දක්වනවා. තාම සාදු කියන කපුත් වෙන්නේ මම දෙකක් ගන්නවා. මෙන්න මේක නිමුත්තසතදී. අනිත් බුදු සසුනේ මහරහතන් වහන්සේලා මෙතනම අපන්දා කියන අදල අපන්නාතෝ ගොසිගේ කටන දැනෙන්නේ මහා කියන කල්පනා එමනම් ඒක නිමුත්තසතදී. සමාන සංකල්පයක පපනාපත්ත කියන්නේ පපනාපත්ත කියන්නේ කන්නාගේ දෙකෙන් ගන්නට බැහැ. යම් කෙනෙක් සමාදන් වෙනකොට මට මේ ජීවිතේ ඉතාම මේ ජීවිතේ මගේ ඉතාම මට සාපේක්ෂව ලැබෙන්නේ. සාපේක්ෂව ලැබෙන්නේ. පපනාපත්ත ලැබෙන්නේ. ආදි වශයෙන් ලෞකික සංකල්පයක් වතරයි. එතන කියන්නේ කන්නාවෙන් කියන්නේ අල්බගනවා. කන්නා උපාදානෙන් අල්බගනවා. එක්මකාරායයෙන් මම සීලවන්තේ. මේ සිත හදාගන්නේ මම. මම අතවා කියන වර්ගයේ මම පංචශීලයේ කියන වර්ගයේ ආදි වස්තුවේ කියන වර්ගයේ ආදි වශයෙන් ආපදිත්‍යයෙන් කරගත්ත එක්කේ උපාදානයේ ධර්මයෙන් මේ කරුණාවෙන් දෙකෙන් අනුරාගාන ධර්මයේ කියනවා පරාමර්ශකේ එතන ඇතුළ සංඥා පිටි දෙකෙන් දෙකක් අල්ලගන්න බැරි නිෂ්කාල සංකල්පනාවේ කරන සීලයේ අපරාමත සීලය. නිවෘත්තද සමාධි සම්බන්ධයෙන් කියන්නේ මේ ගුණාංග හතේ යෙකුණ ආඥා සියයට දෙකේ ගාහකලට කියන්නේ සමාධිය කනගාටුවට ගියා, දෛතනාවකට ගියා, සාකනාවකට ගියා, දීතන්කට ගියා, දෙදෙනෙක් ගියා, ගණාගන්න ගියා, මාර්ගේනාට ගියා, පිටකෙන් ගියා, ඕනෑම තැනක ඕනෑම වෙලාවක ආවනා මනසකාරයා කරන මෙන්නද සමනේ උත් සමාධිය. සමාධිය. මේ සමාධියට තමයි කියන්නේ විසුද්ධයි, විසුද්ධයි කියන්නේ. මෙන්න මේකද කියලා සමාධි සංකල්පයක කියන්නේ. ඒක පස්සේ කියන්නේ මොකක්ද? මේ අංගාංග දැකලා නම් තමයි සීල සම්පදාය. ඉතින් මේ ජීවිතය ගැන තමයි වඩා දැනෙන්නපත් වෙනකොට කාරණා කියන්නේ. සමෝධයන් වශයෙන් අලදාසේ උපෝදිනා කියන අනේ ස්වාමීනි අපි සිය සමාගම්යනේ. දෙපැත්තෙන් නෑ. අර සමාජයේ හැටියට කොහොමවත් යන්නේ කියලා කරගන්න. මුරුම කියන්නේ දෙලේ මානසිකව කරන්නේ නෙමෙයි. එන්නේ නැත්නම් මාර්ගයේ පාණේ කරන්නේ නෙමෙයි. ඔයා විදියට අවියේ. ඒ කියන්නේ මාපසාරේ සමාජයේ හරියට යොදාගන්න තමා හරියට කියන්නේ විස්තර දෙන්නා කරගන්න. මාගේ පුතේ අදෝවා දෙකකට දර කරන්නේ. ආන්නේ නිවිදේවතා බබලේ බබලේ මේ ජීවත් වර්තා කරන්නේ නෑ. ඒකී ඒකී කාට කියන්නේ. සමාදානතාවට උදුකීමක් මේ පාඩුවනේ. එනවා මේ ජීවිතේ පිටාට දෙන්නට කියලා ගන්න ඕන. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා කියනවා දැන් අපේ අපේ විසුණු ආශ්‍රයයේ මහත්යන් වෙනවා කියන්නේ විශ්වවිද්‍යාල ඒකට දෙකෙන් ඉන්නේ මමත් පාසලට එනවා දැනගෙන මතකමින් දුවේ ඒක දැනගෙන මතකේ කල්පනාවෙන්නේ කියන්නේ පාසලේ ගොඩනැගෙන පුළුවන් කෝපයක් ආගෙන කතිය කියන තමයි කියන්නේ මමත් කෝපයක් කියන්නේ බලවා කියනවා ඒක දෙවියන් මතකමින් දුවේ ඒක කියන්නේ කියන්නේ කියන්නේ ඔයාලට තමයි අත්‍යවශ්‍ය දෙයක් අත්‍යවශ්‍ය කාර්යයක් අපට ජීවිතවලදී ඒවා උපාදානඥානයි සතෝකාරයේ වෙනවා. සතෝකාරයේ කියන්නේ හැම කටයුත්තක්ම සිහියෙන් කරන්න ඕනේ. ඒක නෝනක් වෙනවාදී. මෙන්න මේ වගේ සතෝකාරයේ ඇතුළත අර කොහෙදාකවත් කියන්නේ නැහැ පාඩක් කියන්නේ. සංකාපිතනේ කියන්නේ අපේ කුසල නැවත නැවත සීලමය කුසල විකාශනය කරනවා. සීලමය කුසල විකාශනය කරනවා. සීලමය කුසල ප්‍රීතිය කරනවා. සීලමය කුසල සුඛය කරනවා. සීලමය කුසල සමාධිය කරනවා. ඒක අපේ අපෝම දෙන්නේ. අපි ඔය සමාන්තර සීලයක ජීවිතය ගන්න එක අය අන්නේ සීලයක ජීවිතනවා. ඉතින් නෑනේ නැත්නම් මේකේ සමාදම් වීමයි වැදගත්. නමුත් මේ හිතා ගන්නකට ඊළඟට අපි විතර සිටියේ ආවගේ අත්දැකීම. භාවනාවක් වශයෙන් ආවගේ අත්දැකීම. අපි නමස්කාරයේ කියවන සමස්කාරයේ දහස් කරලා දෙකකින් වෙන්නේ කරන්නේ. ඉතින් අපි කියවන නෑට නෑට ඉතින් අපි කියවන නෑට නෑට චිත්‍ර විනයේ පද වෙන වෙනම අපි කියන්නේ දහස් කරලා දෙකකින් ආවගේ අත්දැකීම. පංචකේතන සමාදානනේ නැවත නැවත නැවත මේ පංච තීර්ථවල සිටින ආවාදින කරනවා. එසේ දාත පුරාම මේ සමා ප්‍රමාදවගත දේවේ ආවාදින කරන්න කරන්නේ සමාධියේ තීර්ථක කරනවා. සමන්ත තීර්ථාපදය සාධාරණ ධර්ම ආර්ය ප්‍රාම ගුණ දෙකකින් වාසය. මේ දීර්ණස්වාගේ තීර්ථාපදේ නොකන්න කාර්යද සමාගයේ නිරුද්ධ වෙනවා. බරකට විකාශ වාග පස්සේ ආශීර්වාද දෙන්න කරනවා. මෙන්න මේක නිසා තමා ලක්ෂණා දියරේ ඉස්තියව විතා දෙකපරණ නිතර ආවර්ණ සංස්කාරකෝ මේක සමාධානීය සමාධානීය දිනයේ ආවර්ණාදී මනසට දිනයේ දෙකක් කරේනවා මෙන්න මේක විද්‍යාඥයන් වහන්සේ ප්‍රතිවද උපදේශය. අතෝ කියන ශාම කියනවා කියන කරගෙන ඉන්නවා වගේ සමා සමාගම ගන්නාගේ නෑන නෑ දෙකර කරගෙන මේ ජීවිතයේ විශේෂ කරනවා. මේ සමාගම වුණේ යකට ජීවන්තයවට ජීවන්තීමත් ලැබෙන්නේ පැහැදිලිනවා. පැහැදිලිවම ලැබෙන සීල මාර්ගය සම්පත් වෙනවා. සීල මාර්ගය නිකුත්ේ ගන්නේ නැහැ කන්නේ. සුරාපාන සඳහා සමාජ සාධා සඳහා වෙනත් වෙනත් අවශ්‍ය අනුවර්ග දැකුම් ගැන ජීවිතා දරබලා කාමයේ ගේම සඳහා මුදර්ම ඇවිදීම සඳහා විඳන් කරන්නේ සීල මාර්ගයට හැදී උපයනවා සීල මාර්ගයට හැදී ජීවත් වෙනවා ඒකා සීල මාර්ගයේ කටයුතු කර්මවලට දියුණු වෙනවා ඒකා සීල මාර්ගය හැදී ධනවත් වෙනවා සීලවන්තයාට යටෝපියේ කරනවා. සීලවන්තයාගේ ආත්මිකව. සීලවන්තයා විතරම සමාජයේ ජීවිතයේ සීලවන්තව සකස් කර ගන්න. ඒ කියන්නේ ඇලිමල් කරගෙන කරන දේකම අපාපේ දේවල් කරනවා. අපේ ඇතුළ ජීවත් වෙනවා. දැන් ජීවත් වෙනවා. ඒක තමයි නිවගේ සෝයාගෙන කියන අවශ්‍යතාවය ලැබෙනවා. ඒ සාහසයෙන් මාර්ගයකට දෙකේ යනවා. ඊළඟට සාපේ සම්බන්ධතාව. ඥාන සම්බන්ධතාවයේ මේ පරිසරය පරිත්‍යාගයෙන් ප්‍රවෘත්ත කරන්නා වූ ත්‍යාග වර්ගය කර්ම හයෙන් වෙන කෙනෙක්. විමතනල මැදිනේ නැතිව ආගාරං අර්ථවතාව. මුත්තජාගෝ පයතමානි යාගයෝගෝ වච්ඡංග රතෝ දාසංඝාසතෝ මේ කර්ම හයයි. ඒ කියන්නේ ජීවිතයේ ජීවත් කරන කොට එතනදී එකතු පිළියෙල. ළමයි පරිත්‍යාගයක් ඇති කියන්නේ. එකතු කරනවා කියන්නේ පරිත්‍යාගය. ප්‍රකට කරන්නේ දැන් ජීවත් වෙනකන් තමයි අර්ථයන්නේ අවශ්‍යතාවය. ඒ කාරණා සැකයන් තමයි දෙලෙක පොදේ අර්ථයකට කියන්නේ. ඒ කියන්නේ ජීවන නමානිවාදයන් ජීවිතය සඳහා සැලමන කර්මකාව සමිතිය මගින් ඒක සම්බන්ධ ප්‍රවේශ පිටා සාධනකට බලවතු කියනවා කර්මයෙන් එතුමාගේ දැනට පරිත්‍යාගයක් ලැබුණොත් මේක පාපකම ප්‍රකටයි. හොඳට හැමදාම යරවට මේ ඉවතේ ධාර්ය අවමාඥා මේ වාකතලා. මේ එතුමාව දෙකට ඇලිලා ඉගෙනගෙන තමයි ඉරට පොදු. මේ යෝගයේ ජීවිතයෙන් දැනෙලා මේ මාර්ගය පැහැදිලි කරන්න සෝදානම් එකට පහළ දැනෙනවා. අතුමා විද්‍යාවෝකයන් එක්කලා තිබුණේ නැහැ. ඉතින් ඒක නම් යාක මහා නාම ධර්ම ලෝකයේ දීපුව දීපාරයන් වගේ. අනුස්කාර ධර්මවල ආධිගුණ ධර්මවලට ඒක මාගේ වයසෝ ආධිගුණ ධර්ම දෙක. ඒ පරම නිකුරු කොටේ මෙතනපත් කරලා. ඒක මනාවිකාර නියෝගිත දෙයක්. ඉතින් ඔක්කොම පහන් දාලා කවදාවත් ගාව ආගෙන මාතෘකාව කරනකොට මේ මෙතනම අතුරු ඉතර වගේ. සමන්නාදී දෙකේ මම මේ ධර්මාර්ථය ප්‍රාපාර කරනවා. දෙකේ නිකුරු කියලත් පහ දෙක දල්වන්න නියෝජනාද සමාජීය කාර්යයක ගෞරවය ඉස්හාද මට ප්‍රතිලේ කියලා. කරපතු ප්‍රතිලේ කියලා. ඒක දෙකම ඉතරවලු. මේ දුකෝ කොටේනවා පරිසම් කර කර තමයි අරියම උපයන්නේ. අපි මේ අරියම උපයන්නේ මේ ආවිය සුපතිය සමාන පරිසම් කරන්නේ. දුකුණාගේ වෙන ලෝකෙට ගන්නෑ. නමුත් මේක ප්‍රයෝජන කරන දෙකක් තුනක් දැන් සමන් ආශිර්වාද අවශ්‍ය ඒ වටිනාකම් ආයේ සඳහා පොතේ උත්සාහ ඒ කාලේ සාකච්ඡා කරන සංඥාවට වඩා තමයි හැබැයි මේ එතුමාගේ බෑග් එකේ තියෙන පරිදි පරිත්‍යාගයේ ඒ කටයුතු මොකක්ද සම්පූර්ණ කරන්නේ තමයි දැනෙන්නේ. මේ අපේ පොත පොත් අපට ආරම්භ මේවා දැකලා යනවා බෞද්ධ වශයෙන් මොකක් ආකාරයෙන් තමයි වාස්තුවේ මුත. හැබැයි පරිත්‍යාග කරන්න කියනකොට ඉතින් නිරුම් මකාවාගේ කරදෝකේ මේවා පරිත්‍යාග කරනවා සම්මාපතල ගෝචාරය. මේක දෝෂකාරී. සිංහාගේ මනුමනේ දෙයකට ජනතාවන්ට යමතුරුම ජීවත් කරන්නේ කියන එක සන්තෝෂයෙන් පරිස්සම් ඔත්තකාවෝ ඒ කියන්නේ මගේ අත යමනක් නැද්ද ඒ අතේ කිසිමාක ඉතුරු කරගන්න ඕනමතාව දෙන්නේ ඒ කියන්නේ තමන් යන සිදුවීම් පරිත්‍යාග කරනවා ඔබ දිනකට ආසාවක් ගන්නවා ඒක මුත්තකාවෝ කියන්නේ සම්පූර්ණයෙන් කඩේ කරන පරිත්‍යාග කරනවා ඊළඟට කියනවා මොකද සෝතාපන්න මාර්ගයේ වටිනාකම බලාපොරොත්තු වෙන්නේ ඔකේ. ඔක නරඹ බලාපොරොත්තු වෙන්නේ. ඔක ඉක්ුත් බලාපොරොත්තු වෙන්නේ. අත්‍යන්තයෙන් කියන්නේ නැත්නම් තමයි දෙතරවත් අපි මොන කටයුත්තක් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ තියෙන විදිහට අවශ්‍යතාවක් මාර්ගය. එනවාගේ ධාන්‍ය දීලා සම්බන්ධ දහසක් වේදකට ධාන්‍ය දුන්නා. මම ඒකල වාදකෙන්නේ. දසදහසක් වගේ ධනෙ ගැටවෙන්නත් හේතුව තියෙන මේ කාමයේ නියම කාර්යයක් නෙමෙයි. එතන වෙන්නේ මුද්ද කාර්යයක් නෙමෙයි. හිතේ ආසංගත පිළිගන්නවා. නව සාධනාවේ ප්‍රකටයක්. ඒක මුද්ද කාර්යය. අයතෝනි කියන විතරම අපට ප්‍රකාශ වෙනවා. මෙලොව මලක මෙලොව කොහේක මුද්දේ මාතෘ වැටෙනවා අත්ත නැවෙන්නේ. ඒ දුරට ප්‍රවේගය යනවා. සත්‍ය භාවනාවක් වශයෙන් ඒ වගේ තමා පරිත්‍යාගය කළ යුතු වෙන අද සෝදාගත වගේ කුමේ දීක කුමේ කිසිම දීක කරගතන ප්‍රතිසාරු. කායත පාරි යාතේ යෝගෝ. කවුරුහරි දුකේ කයි කැලේ කයි ඇවිල්ලා අනේ මට ආවාදේ ඕනේ. ආවගේ දරුවෝ නැහැ කියලා කිව්වම අනේ නැතේ කියන්නේ නැතුව ඉන්නේ ඒකේ මොහොත සංකා කරනවා. මෛත්‍රී වචනේ, මෛත්‍රී දීතින්, මෛත්‍රී කයින් සංකා කරනවා. ඒකවල කවුරුනවත් විශ්වාස වර්ධනය අනේ අතරගාකට ඉවරන නොරෝවාම යමක් ලැබෙනවා. ඉන්නන්නේ එක්කෙනෙක්ගේ දැක්වෙන්නේ ඉන්නන්නේ එතකොට මේ දැක්වෙන්නේ කාට ඇති ඇති මේ කාට ඉන්නවා ඉන්න අවස්ථාවේ ඔබ දැකන්නේ ඒකම දෙන්නේ. පරිණේ කාලේ මේ කාම සැකයතාවයෙන් ලැබුණු සිද්ධිය නරකාවේ අප්‍රසිද්ධ දාර්ශනිකයෙක් නම් කර්තයන් දක්කාරින් බන්නේ එකමාරකට විශේෂ ගම්මානක කර්මයේ කියන අගම අවකාශය අපි අහකට දුන්නා. සත්‍යන්නේ කටුත් ආසන්නයන්නේ අතේ කපියන්නේ ඉතල දුන්නා නැදෙන්නේ මම මුදේ රුපියල් 50 කරනකොට එමෙන්නම ඒකමාගේ කොරුකම්. ඉතින් අයියේ මුදෙන්නක රැඳවුවා කියන්නේ මිනිස්සු මනන්න මල් ගන්න බලු තමයි. වෙලාවයි දෙකක් ගන්න කසෝ නැරේ හැදේ. මේ කරන රචනා ගියා ගමන. ගමන කරනකොට දෙපැත්ත ඇරගෝලා. අර අම්මා දෙක දෙන්නේ පහ කුතුහා කරලා කොටිනා කරලා යන්නේ කොටක් කියනවා. මේ අම්මා මේ දරුවෝ කොහොම ආකාරයට පුතා ගිය ගමන ගන්නේ. ඉතින් මම ආයේ ඒ භවදා ඔය ඇවිල්ලා තමයි කරේ මාස්ටර් ගන්න කියන්නේ ඇහින්නේ. අර කම්මැලිකේ ගොනුවන්නේ අම්මා ජීවත් වෙන්න හදනවා මම ආයෙත්. මම කරකට පොඩ්ඩක් කියනවා මෙතේ. ඒකවල මේ පරිත්‍යාගයේ සම්පූර්ණය මොනිටත් දෙවි. ඒකම අනුගමනයි. දැන් මේක අම්මතරක් වස්නාතුමේ දෙන්නේ නැහැ. අම්මා නැති වුණා කියලා යමා දිනා කරනවා මොනකන් නැති බැරි සමාජයේ දරුවාට ඒසා බද්දා උත්තර පන්හක් නෙමෙයි සීගතිය. ඒකෙම සමාවක් නැසින්නතු අර දරුවෝ කියන්නේ ගණන් ගන්න නැහැ. අර දරුවාගේ නැති බැරි සමාජයේ දරුවා මේක පරිත්‍යාගයේ සත්‍යෝෂය ලෙස කරනවා. එක්තරා අනුකාර කරකට තමා විසින් කරන්න කියලා එකක් ක්‍රියාවක් දෙන්නේ මේවා තමයි යාත යෝගෝ කිසියම් නැරිකමක් ඇතුළේ ඉන්නන්න සුදුසුයි යාත යෝගෝ පුස්තක රතෝ කියන්නේ හැම දෙකම සමාවයකට යමක් ලැබුණා නම් සතසම් පරිත්‍යාග කරනවා මේ සීලවන්තය මේ ගුණවන්තය ප්‍රමාදී සලකා ප්‍රමාදී සලකා විශේෂයෙන් දෙයක් නැහැ යමකට යමක් තවත් නම් මේ දෙකේ ඒක මොස්තන්ද දතෝ පරිත්‍යාගයේ සිල්වවා වාදේ. ධර්ම සංගායනයට සමාජ ලැබෙන්නේ කලින් යමක් දෙනවා. අකටදාන දෙනවා දෙනවාමයි. සමාජ සෑම සංගායන අර්ථදාන කටකින්ම නම් පළවෙනි ප්‍රතිදාන මේ කරනවා ධාරකල. ආකාරය කටුවේ දෙනවා දෙනවා. ඒවාගේ තම අනුභවයෙන් ඉල්ලනවා ගන්නේ මේ අනුභව කරන්නේ කියන්නේ මේ වාක්‍යයෙන් තමයි සමුදාව කරන්නේ. මේ වෙන විදිහට දාන සංගාරයේ පරිත්‍යාගයේ කුළු දුක්ඛනේ ඒක නිතර නිතර ආවදිනවා කරනවා. මම මේ වදන්නේ කියන්නේ පරිත්‍යාග කරන්නේ නැත්නම් ඒක හිතන උත්තර මොකද දෙන්නේ? ඒකේ නිවන ගන්න වෙලාවේ සමාධිය උත් ඇතිවෙනවා. පරිත්‍යාගයේ මොකද සමාධිය උත් ඇතිවෙනවා. ඒකේ මොකද පරිත්‍යාගයේ කුළු දුක්ඛනේ ආට කවදාකවත් වස්තු හානි වෙන්නේ නැහැ. අනුකාමයෙන් වස්තු හානි වුණා නැත්නම් කොහොමද ලැබෙන්නේ? අනිත් කාරණේ ඒකයි පරිත්‍යාගය කරන්න කරන්න ඔබට කුසල් මතුවේ. ඒ යාතුල ධර්මය නිසා යමත යමා කියන්නේ ඒකට ඔබට කුසල් මතුවේ. නිසා කුසල විපාක මතුවේ. නිසා අපට නැයිලා කියන සාධනය ලැබෙනවා. නිසා පරිත්‍යාගය නිසා ධර්මයෙන් ගන්නවා කියනවා. පරිත්‍යාගය නිසා ගුණ හිියේ කියනවා. පරිත්‍යාගය නිසා අපලෝකතරේ ඉඳලා දීර්ඝව ලැබෙනවා. පරිත්‍යාගය නිසා සුවඳ කරගන්නවා. ඒක දුක්ඛාරය. සතරේකාගේ සාමයා සම්පදයේ ශේෂයි. සාමයා සම්පදාගයේ සර්වඥයන් වහන්සේ චිකුවේ ජීවිත හතේ භවනා ප්‍රඥාවගෙන කර්මයන්ගේ ප්‍රජේන රාජ්‍යය කියනවා. ප්‍රශ්නය සම්පූර්ණණය කරන තුනක් එකක් දෙකේ ඥානයේ ඒකාමයේ ඥානයේ භවනාමයේ ඥානය. සුතමේ ඥානය කියන්නේ ධර්ම ප්‍රමණය, සාම්ප්‍රදායික ඥානය. සම්මතාපරිචාරයේ ජීවන ලැබෙන දැනුම අවබෝධය කියන සුතමේ ඥාන. අපි කරන කර්මඥානයේ කියලා සුසුමසා අර්ථවත්ය. සුතම පරිඥාය වාදනය. දෙකාකාරයේ පිළිපෙක. උත්තරකල විතරවන්න වාදන සාපක ඇදීමේ ධාර්මයේ. ධාර්මයේ නිසා අපේ අවබෝධය. ඒකේ කරන සුතමේ ඥාන, සීතාමේ ඥාන කියන්නේ ධන අදා ධන අදනේ. ඒ අනුව අර්ථ දීපණය කරනවා. සමහර තන අමලක් නැතුව යමක් යනවා මොනින් කල්පනාකට සිද්ධ කරනවා. ප්‍රබෝධාචාර්යතුළු බොහෝ දකින් දැනෙනවා. මනසේ අනුරාග දැනෙන්නේ නැතුව සුමහා සංසාර වසනා විකෘතනේ. ඒවාට සුල්තාමේ කරනවා. ඊළඟට භාවනාවේ ඥානවයි මෙතන දෙකයි කරනවා. භාවනාවේ ප්‍රඥාව හැදෙන්න දේශනා කළා. අපේ ඒක අනුකම්පණය උපාසකයන් අය පහ තියෙනවා. ඒක පරිත නීවරණය. කාර්යතාවයෙන් ගන්නකොටත් වෙනවා. සංකීර්ණයකට ගත්තාම පාදේ. කාම සංදේ, ව්‍යාපාදේ, කියන මේකේ සුද්ධක කුච්චේ පිළිගන්නවා. මේ තමයි එකක් හරි අපේ ආවද කාණ්ඩකාරය. ආවර්තය නිවර්තක ඥානයක් ඇතිවෙන්නේ විපස්සනා ඥානයක් ඇතිවෙන්නේ සාම්ප්‍රදාය නිවෙන්නේ ඇත්ත නැත්ත ගැටෙන්නේ මොන නරක ගැටෙන්නේ කලෙත්‍රෝපේ ගැටෙන්නේ උසංගාමතා ගැටෙන්නේ සෙනෝපරෝ ගැටෙන්නේ ජේතපර ගැටෙන්නේ මෞඛ්‍යම් ගැටෙන්නේ සෞද සහෝදරයන් ගැටෙන්නේ සරුණ ගැටෙන්නේ ඔක්කොම අන්ධකාරයෙන් වගේ එකක් එකක් ඇති ආවා මේවා යටපත් කරගන්න මේ අඳුරු යෝගී නැත්නම් අඳුරු ගැටි අඳුරු එද අඳුරු තාක්ෂණය කරගන්න ආලෝකය දැල්වන්නේ ඒක තමයි ප්‍රඥා ආලෝකය මේ ප්‍රඥා ආලෝකය දැල්වගන්නේ නිදි විශ්වණකේ ඒ කියන්නේ ආමර්ථන නිවරණයේ ඒකේ ආශාවල් සංකල්පනා කාමනා සංකල්පනා විකේ යටපත් කරගන්න නම් ඒ අඳුරෙන් ආලෝකයට දැල්වන වඩා දෝෂ සතුටාවක් දක්ෂෝස ආකාර දීපුන් භාවනාවද දකාංග භාවනාව වඩන්න වඩන්න අර නිවන යටේකාර සාධෝකේ මේ සංකල්ප ආගෝධයේ කියනවා ප්‍රඥාසම්පදා යාමාගේ තරහේ ඡන්දකාරයේ වර්ධනන්න නම් පටන්වලමයි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා අතර මේවායින් එකක් වඩනකොට යාමාගේ අන්ධ භූමියේ පිට ආගෝධය එදට ආගෝධය ඒක අන්තකාරය. මේ අන්තකාරයේ උත්තරයට නම් අපි වඩන්නට ඕනේ ආලෝක සංඥා. ආලෝක සංඥා. ආලෝක සංඥා වඩන්න වඩන්න කියන මේ සාධන නැති ඉවරණ ගන්න ආලෝකය. ඒක තමයි ප්‍රශ්නාලෝකය. උත්තරක කොයිද උත්තරක නිදේ ඉතිරිය. කුකුත් කියන්නේ ඒක පස්තකද. මේ දෙක යනපත් කරන්න නම් මේ අඳුර නැති කරන්න නම් වඩන්න ඕන ආනාපානසතිය. ආනාපානසතිය වඩන්න වඩන්න උත්සාහ කරපොච්චේ කර්තකේක ආරෝපණය එන්න කරගන්න. විකෘති ආවරණ ගන්න තියෙන බුද්ධ ආනසතිය, සම්මානසතිය, සංඝානසතිය මේවා. මේකට වඩාත් වඩන්නේ අපේ විචිකිච්ඡාවද දුන්නේ කාංගත වෙනවා. ඒක තමයි ප්‍රඥා පාඩම. මෙන්න මේ පංච නීවරණ යටපත්වලදී ඒක නියමිත භාවනා කරන මුලපට අනුගාමා දිනුපව කරගත්තොත් ඒකෙත් නිතරම ඥාන සම්පන්න සිතයි. ඒකෙත් නිතරම ආලෝකමත් සිතයි. ජීවිතයේ නම් මේ අවශ්‍ය ජීවිතයේ උපදේශ දීලා තියෙන්නේ ඒ තමයි ඉතින් නුවණ ගැනීම කුසලක කියනවා ප්‍රඥා සම්පදාව සානන්ද ප්‍රඥාව. ඉතින් මේ භාවනාවේ ප්‍රඥාව ඇතුළත් ජීවිතේ ඥාන මාර්ගය කරමෙතන සද්ධාව රැකගන්නවා. සීලය රැකගන්නවා අනුස්සය ගුණය රැකගන්නවා. ඒකා භාවනා ප්‍රඥායි කුජය ලකසුකාරයේ ජීවනෝපාය කටයුතු ඉදිරියෙන් ධර්ම ධර්ම කියනවා. ඥානයේ තුමාගේ අනුකෝෂයේ දෙකක් කියනවා. එතුමා වෙනවා මේ කාම නිරෝධයේ සෝයේ කියලා ඉන්න කෙනෙක්. එතුමා වෙනවා මේ කාම ආයතන දෙකේ පරාය වෙනවා. දැන් මුද්‍රඥාන මහත්මයා පහදා වදාළේ ධාර්ම ප්‍රකාශනා මාත්‍ර සතුරා ගැනීමේ නියති පතරක පහදා වදාළා. සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. ඊළඟ සභාවකයන් වහන්සේ දේශනා කළා මේ කියන සද්ධා කියන ත්‍යාග ප්‍රඥාවේ නිවන්තය කටයුතු සතරකින් දැක්රාජා කරනවා. ඒක තමයි වැදගත්. ඒකල ගැහැණිය ජීවත් වෙන්නේ දෙල්ලගේ ප්‍රයත්නවල. ඒනකොට පළවෙනි ප්‍රයත්නය ගන්න අත්තාකල්පයේ තියෙන්නේ සම්මාදතා පරිහරණය. තමයි තමයි ජීවත් වෙන්නේ. තමා දවල්ට ඇදෙන්නේ නැහැ දෙයක් නැතුවතරද යාළ බහාර ගියා පරිපූර්ණ කරගන්න. මාතා පිටකෝ පුත්ත දහකට දහක සම්පකාර පොඩිද පුත්තා මනිය සුඛයේ තියෙන්නේ සම්මාදතා පරිහරණය. තමයි දෙමෝපියන් දෙන්නේ. මොකක්ද? හේරක හේනිකාවද? පිට මිත්‍රාන්ට අසන් ගැටයන් දෙකක් වවදාපුවාකාර. ඒ කාටවත් අනුමාන හේතයෙන් හේන සංඝාතය. මෙන්න මේක සංගේ නිස්සය කරන්නේ. ඒ සඳහා ඈතක ධනය අස්කාරගත වුණා වෙන්නේ. ඒක දැනගතට. මේ ඥානය තමයි කාටවත් බුදුන් ඇයවා සමාජ කණුන්ගේ සුරුන්ගේ සත්‍යම්ගේ නිින්නේ දැනගන්නේ ආපදාවක්. ඒ ආපදාවන්නේ මනෝමය ගැටුම අසංවිතද මුසිතකට ධනය වැය කරමින් ඒවත් ආකාරය. මෙවැනි කෙනා දෙයක් ආකාරය. සුරේ ඥානයේ තමයි බෞද්ධයෙකුගේ සිදු කරේ දුකම් ආකිය. ඥානකාරී අතුකකාරී සුගතේකාරී කාර්යකාරී ඒකතාවාදී කියනවා. බලපෑම හේතුකම්. ඥාන හේතුකම්. පාරමිතිය ඥානයෙන් ලැබෙන හේතුකම්. ආගමක හේතුකම්. සංසාරයන්ට පාරම සාර්ථකයෙන් ඉෂ්ට සිද්ධ කරගෙන විකුතා ආරම්භක ජයජාගරණ උදේසා කරගෙන විකුතා මෙතන ජීතුත්තා අශ්‍යයන්කට අනුපාතයක සම්බන්ධ දෙන්නට ඥාන පරිත්‍යාග කරනවා ඒක තුනේ ජයග්‍රහණ අතන මේක විශේෂයි අතන මේක කියන්නේ ජීවිතේ සමනාපතාවන සංකෝපකයේ හේතා මනසමාද සතියේ දා ඒක මර්ථාන ධනේ ඒක මර්ථාන ධනේ ඒක මර්ථාන ධනේ මහතෙන් ඒ ලෝකයන් කන්දාන ධර්මයේ ඒ කියන්නේ ලෝක ඉන්න සීල බලය ගුණ බලය කුසල ප්‍රතිපද ගුණය තම තමාගේ ආත්මය ගමනය කරයි තම තමාගේ ආත්මයේ කෙලෙස් සංසිද්ධ සංසිද්ධවා ඉතින් මේකද යොමුද යන්නේ සීල ගුණය මේ සීල බලයෙන් දෙක පිටක් විකල්ප ගන්න පැතිදෙන්නේ ඉහළ ගලා යට දෙව්ලෝ යට බබලෝ යට මුලම් යට මුසල් ධර්මයන් වශයෙන් දාන පරිත්‍යාගයෙන් පුදු කරනවා සාධාරණ වර්තිනවා ඒ විදිහට ලබන්නේ අර ත්‍යාග සම්පදාව තමයි නමුත් ඒක විශේෂයි අර විකුණුවා ගුණවත් උපමාන්තකයේ සංග්‍රහයකට සමාජ විකුල ආනිසංසයක් කරනවා මෙලෙස වුණේ කොහොමද පරිවර්තනය කරනවා දලෝ යකානෝ දැන බ්‍රහ්මාව අදන සාක්ෂාත් කරගන්න. මේකයි විචාරික දාතන. මේ පරිච්ඡේදයෙන් අපතේ දැනගන්න. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ අර සත්‍ය සංකල්ප, සීල සංකල්ප, ධ්‍යාන සංකල්ප, කාර්ය සංකල්ප ඇති ඔක්‍යා කර්ම පතරේ දැනගන්න හැදී. ඒක තමයි තමයි ආමෝදනය කියන්නේ. ප්‍රමෝදනය කියන්නේ අන්ත ගාථාවෙන් දේශනා කරනවා. ඒකයි මාර්ග ප්‍රකාශ ගාථා. ඒ කියන්නේ ඥානවන්තව ජීවත් වූ භවය ආපසු ගන්නවා මේ හිතේ. දුක්ඛාපව ගාපතාපදා පිටින ආපදාතේ. මම දැහැමිනු ධර්මයේ පරිභවතල. මගේ පෝෂණය දෙන්න ඕනේ. යකෙන්න ඕන අය තම විශේෂ පෝෂණය කළා. ආපදාවන් කියන මම කියන ඒකකට. අසමන්ත කාර්යයක් කරනවා. එවායේ දුක්ඛම් පදේ මම වැඩි විශේෂ කළා. උපකල්පිතා ජීවවන්තව සංඥා අපචාරය සේවයන්ව සම්මරජයේ සසල් බවසල හැටියට තුමන්ට දාන දසනාවේ පිටමෙන් උපස්ථාන කළා. යකාසංගෝගං විච්ඡේය පඬිතෝ කරමාවතං සෝමේ අස්සෝ අනුස්සතෝ කතං අනුසාරය. ජීවිතයන් මාර්ගයෙන් කියන යකාසංග ආභෝගයෙන් කරගෙන ගන්න සංගේ කරගෙන යනවා නම් ඒ අර්ථයේ මා විශේෂිත කරා. සියනම් මනුෂ්‍යයන් මනෝ මෙන්න මේ සියතේ මනුෂ්‍යයා අධිකම්මයේ දුකෝ දරෝ බුදු පසේ මහාතුරින් මහන්සිය ගණන්ග මුවන් නගරන්නේ දෙකේ මුවන් නගරන්නේ දෙකේ ඉතිරිවෙන පස්සාරයන්ගේ එකමකට මෙලකත් දෙවිවෝ මනුෂ්‍ය ජීවිතයේ දෙකක් වෙනවාට ප්‍රතිස්ථාප කරනවා ඒක සාපේක්ෂ මොහොතේ පරිපාලක සම්බන්ධයි ඒ තුනේ සාමේ සම්බන්ධයෙන් නිවන් දකින්න ඕනේ තමා යන්නේ නාස්ත මාර්ගයේ කටුනාට අරමන මාර්ගයේ මුදල් කරනවා නේද? ඒ නවතට ඒ දෙවලෝ බබලෝ මරණෝ ඔක්කොම ඉක්මවලා ඉන්නේ ඒක ඔස්සේ ඉන්නකත් එන්න මේක අනාගතයේ කිතුවරකට ආදාවදාන බ්‍රාහ්මකක සූත්‍රයේ පාඩාවයි. අනාගතයේ කිතුවරයා මේ මුදල් ත්‍යාගයේ පරිපූර්ණයි. එතනම දැනගන්න සංඝ වර්ගයේ දෙවියන් වර්ගයේ ත්‍යාග වර්ගයේ ගන්න වර්ගයේ එතුමා ඇතාම බෑනේ නැමෙන් නැගුනේ. බෑනේ යසෝ කීර්තියදී. ජීවිතා දෙකේ ආයතනවල සුත ජීවිත ලෝකයට නියතුනේ. එතුමා ජයග්‍රහණ කරනවා. සමලසක තුනවා. බුදුරුවා අවශ්‍ය සහෝදරියක් දෙවියන් ප්‍රේමකම විමෝක්ෂය කොපමණ සම්ප්‍රකට. කායයේ ආපදානන්ගේ ලෝකයේ දෙකයි දැකගත්තා. තුන ධනහානියකට පත් වුණා. මේකේ ලෝකයේ නෝ උපදැකගත්තා. විසකම් භාෂියාගේ සම්පූර්ණ කරගන්න. එයාගේ මුඛාගේ සම්පූර්ණ කියලා එයාගේ කියන මනුෂ්‍යයන් අතර කොසම් ධාරකයේ කැටිය සම්පූර්ණ කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න. දැන් මේ ලෞකික හොදේ ලෝකෝත්තර හොදේ සෑම අර්ථයකටම උපනිෂදයේ වෙනම දහවතර දැක්කා දෙකක් ප්‍රකාශ වෙනවා. ඒකම ගෞරවයෙන් පවත්නා නෙමෙයි ඒක උතුමන්ට මේක දසවතු උපදේශයක් කියන්නේ. ප්‍රකාශන සම්ප්‍රදාන ආදී කියන්නේ. ඒකම සෑම බෞද්ධයෙකුම මේ වගේ දෙයක් ආවදින අතරේ ලෝකයා බුද්ධයාට සම්බන්ධයේ උපදෙස් දෙන්නේ මොනවද කියලා උදාහරණ ආඥාවන් දෙකේ තරම් ජීවත් වෙනවා මේ ලාභ අලාභ යත ආයතන දුක්ඛ සංස්කාරක දුක්ඛතර සමේ පැලදෙන ලෝකේ නොතේ නොතේ අපට යන්නේ දුරු මාර්ගයකද අනේ මාර්ගයක හේමන මාර්ගයක අන්‍යත මාර්ගයක රාජදීසු මාර්ගයක මධ්‍ය ප්‍රතිපදාව පිළිබඳව සමන් කරනවා ඒක දරාවට තවතව සම්මේ බලයේ සෛරේ හීනේ ආදර්ශවා දීවාදයේ සුඛාරභාවයේ ධර්මාරභාවයේ සංකාරභාවයේ ප්‍රතිකාරඥාන ආකාරයේ දැවේවා දැවේවා ගති සාධන සබ්‍රාපේ එදාවනාල කෙනෙක් සිදුනාර මේ දේශෝදාමෙම දැන් ආයතයක ලෝකයාට නොවේ නෝදුනා සංප්‍රසිත කරනවා එතම ආයතනවල දුක කියන ලෝකෝ කන්නා එය ආයතයක කියන්නේ අවුරුදු 50ක් කරන කටයුතු මාර්ගය ගැලෙන්නේ ඒ පිටත ඉන්වෙස්ට්මන්ට් දීගෙන කොහොමද මේ සුද්ධාවාද බබකලේ තියෙන්නේ සුද්ධාවාද බබකලේ පණේක හේතිය කියන්නේ මහා කල්පයේ තා සුද්ධාවාද බබකලේ සාරස්වේ ඉඳලා අපේ සාගතයේදී අන්තරේ සාර්ථක කරගෙන පරිගුණේ සැදී මෙන්න මේ විශේෂයේ සංස්කෘත ජීවිතකට සැකසන ආදානයන් ආභාරයන් ආලෝකයන් විකාරයේ මාර්ගයේ සතුරු සංගන්නේ අපල නැවත නැවත මහාන ලැබේවා දකින්න ලැබේවා ආශ්‍රය කරන්න ලැබේවා කතා කරන්න ලැබේවා ප්‍රේමකම අනුගමනය කරමින් අපේ ජීවිතයේ මේ මහෝත්සවයන් වහන්සේ නාටකව පවත්වමින් මේ දක්වාම යොමු කර ගන්න පාස්වා ගන්න ලැබේවා උදාහරණ සාකච්ඡා කරනවා එදා සර්වඥන් වහන්සේ අත්‍යවශ්‍ය බෞද්ධ ගෞතම බුදුන් වහන්සේ භූමි කාර්යාලයේ කටකෝටවල සංකල්පයක් දෙනා සුරන්දර සැලෙකෝ. අනාගතයේ කලා සුදු බුදුරජාණන් වහන්සේ දරගායේ කාර්යයෙන් සුවාසෝදාහක දහවන දේශනා කළා. සමාන කල්පයේදී අවුරුදු අසුරක් පාය වරදලා දරදාක ලෝකනාක මේකාලෝකවල මේකාණ්ඩ නිඥානාසේ කියනවා. සාකන් මහන්සේ නාමයෙන් උනා. ආගන් මහන්සේ නාමයෙන් උනා. ප්‍රථම ප්‍රත්‍යජන ගණනාවසෝමී පරමාවෝසෝ පරිවෝතියයි. වැඩි විහාරස්ථාන රාජධාන ජන්මපුරමාර්ග අරගල්ලේ නැස්තාවකේසෝල. මෙතන රාජකාරකා මහා ප්‍රතේ මහා මේර පර්වතයේ විශාල බරු. ජයගනවාගේ පඩන් යාල මහ යන්තරද මිදෙන් ගන්නාගේ පාරිභෝග බරු. සෑමදීනේ වැඩිමෙන් කරගෙන විශේෂයෙන් බතෙන් මුදගෙන පරිහරණය කරන අපේ ජීවිතේ. මම දැන් ජීවමානතාවය සාර්ථක කරගන්නවා. එක හැටියට හරි සෑම සාරපාරකරන ප්‍රණයක් ප්‍රණයාපාදා සිනිකදී පිළිපෙදී ඇති වැඩි නැති වෙන යන දරුණනේ කියන්නේ එතනින් දැකීමෙන් දැකන්නේ ඉන්දියෙන් විදිහ දෙක දෙකට දෙන්න දැනෙන්නේ කායි සෑම දැනෙච්ච ලකුණක් අනාත්මයි ප්‍රකාශනයේ යන සාරපාරකරන ඊළඟ සංකත සංතාප වෙනා බස්මාවේ දුක නැගෙන දුක්ඛාරිසත්‍යයි මේ දුක නැවත නැවත දුකවල ආයෝන නිදාන සංයෝග පරිමෝදායෙන් එක්ක දුක්නාවල දුක් සමුදයයි සත්‍යය. දුක සමුදයයි විස්තර නිමේ කාකන්න සමතාවයේ ඉත ශාක නිවාර ධාතුව දුක් නිරෝධ සත්‍යයි. නිරෝධ සත්‍ය ආපෝල කර ගැනීම පැත්තේ දැරිය යුතු ඥානයේ සාධන ආර්ගතේ ආර්ගයේ යුතුවන ආර්ය ශාක මාර්ගයේ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදායි සත්‍යනම් වෙනවා. අනාගතනාලේ වූ ප්‍රතිමක මහත්කම් වහන්සේලාට අතීත කාර්යයන් වූ දානාදී කාර්යයේ දෙන්නේ ආරිතත්යන් ආභෝධ කරගෙන අධිරාම සමාමහන් දෙන්නේ. සතරෝ කාර්යයකට පෙරෙම බඳුනා සාම නිවන් පොයේ දැනෙන්නේ බඩාල බුදු ප්‍රතිමක මහරහතන් වහන්සේලාට සිතුම් පරිවර්තනයේ සරසල්යන්ගේ ගෞරවාචාර උත්තමාව නමස්කාරය වේවා අපට අරගෙන ඉන්න ආකාරයෙන් කියනවා කාර්යයේ මාර්ගයේදී සාතයේ ගෝධියේ ප්‍රතිහාර සාධිකාරයේ සුබේම ආවෝද වේවා ආශාසනා සමාගය. සිනාර සම්පූර්ණකේ නාමයෙන් මහත්මයා මසනා ගෝධියේ නාමයෙන් මහත්මයා දෙතන අරමේ අවස්ථාවේ ඥාන සංග්‍රහය කරනවා. සිරිමියක සදා ධර්මදේශනයකට බලාපොරොත්තු වුණා. සාමාන ශාසනාවක් මහත්තලා එහෙම ජීවත් කරනවා වොද කල්ව මෙයාගේ ඥාතියෙන් ඥානසතරයි. ඉතින්මගේ හැදෙන්න සෝරුවලේදී මුණින් ඇතුළ ජීවත් දසතුසේ. ඉතින්මා ලබෝනාකට ඉන්නවා අපතුමාට තවල බෝධාතේ විදේශරකට කියන්නේ මේ අපේ ඥාතියෙන් දෙකක් සංග්‍රහයකට ධර්මදානයකින් මේක සාපේක්ෂව කරනවා. ඒකත් වෙනවා විදේශ දැනෙනවා. ඒකම භාග්‍යාව සම්ප්‍රදායක් හිතන්න පුළුවන්. ඒ වගේම කාර්යයේදීතාව භෞතිකයෙන් දැක කරවන්නේ සංකේතාදවා අසල් පරණා වදානවා සීලයෙන් මේක රැකගෙන ධර්මාන සාධනය සවන් දුන්නා. ප්‍රත්‍යක්ෂයෙන් අපි දැක්කේ ගාතන්නේ කුසලයේ විශේෂයෙන්ම සම්මිතකේ ගාතන්නේ කාර්යයේ දැක්කේ සම්මත සමාන දෙක ආවා ආකාරයේ ප්‍රයාපරේ යන මහර්ෂේ කාර්යයේ සමාජීය දර්ශන මාර්ගයේ ඒකාවර මෞපේදනාව කරකෝටි මේ දැකේවා ඒ සමදෙනාද සමර සංලෝකයේ ඥානයෙන් ඇතුළේ සමදෙනාද මේ කුසලාර සත්‍යපලයේ පරමාර්ථ සුපති සංකප්පිත පෙරවරයකට උතුම් භෝජනයේ අමාපරිවස්ස ලබා ගන්නා කරුණාවෙන් කියන්නේ සාමනාගතනෝ පාල කාර්මාකරු දෙකේ දැකමන්තලයි සාදයේ සමාදයේ කරුණාමය නිවකින් අනුමෝදව සම්මුද සාසනයේ මේ අල්පාදීකේ බෞද්ධ ජනතාවට බෞද්ධ රාජ්‍යයේ මේ වේදකම ලැබුණේ මේ සාස්ත්‍රාක ජනතාව විශේෂයෙන් මගිනවේ විවාහ ප්‍රයෝජන වාසේ දොසරේ දෙපලට මේ වාතාවරණය දෙන්නා සතුටු ගෝධුලින් සාමනිවාස බදන් වාසය මාර්ගයේ තිකමුණු සිතා යනවා හේතුවක් නැහැ කර්මකාරණේ. මෙන්න ප්‍රතිගත සතියේ පටන් අවකතාව ළඟ ධම්මකාම ධම්මවිදේ කල්පන සීල ස්ථාපන දිශාමාගේ සමර්ථ දුක්ඛාරය මෙතුන් අර වේවා සීලකාරෝ සම්පන්න සතුන්වලේ නිදුක් නිරෝධෝපකාරී අප්‍රමාද පාරිණිරා ආවිතේ අභෝධේ සාන්ති නිවන් ප්‍රබෝධවා මහිතේ සමිදේ සම්බුද්ධ ශාසනයේ කුල ජීවනයේ පැමිණි සතරදානානි සත්‍යෝනි පිළිගන්නේ දෙතේ කියලා මේ සුපරගත ධර්මානුශාසන කර්මාන්තවල කුසලාක සත්‍ය බලයෙන් බුද්ධාමේ ධර්මඥාන බලයෙන් ජීවමානයේ දක්වමින් කල්යාණ දේශනා ආශිර්වාද බලයෙන් තුන්වැන්න සංවිධානයේ හදවතේ මහත්මයාට තුන්වැන්න සුභාගයේ හදවතේ මහත්මයාට රාජ්‍යයේ සංගම ආර්මයාගේ ආවරණ නැගෙන මහත්මයාට අයිබෝත්‍රේ සහභාගී වෙන්නේ සුනෝන මහතුරු ගුණ මහතුරු මවුරු ගුණ සෑම දිනකට සැලෙන් මෙතන ඉස්සරහට සමතාවක් විහාරභාවයෙන් ඇති සතරාඥාය සර්වෝත්තර නිරුක්මන්නේ ජෙකේ ඥාතනේ සර්වාරාධනා කරසේවා සමගතිය දාපාදා කල්පෙන් මුස්මරන් දාපාදා දෙනාගේ සම්පරියක් පාදා කර්ණේ සතු සතු සුරුසම ආගමනයේ කසේමිතා කර්ණාගේ සමදෙකේ දැවේවා කුසල් ධර්මයේ සමදා සමාධියේ සිටින සැකම් දුන්දරවතෙන් අවදිවේවා කම්පමුදේ නොකනේවා දෙවියන්ගේ ප්‍රසාද ප්‍රසාදය ලැබේවා මනුෂ්‍යයාගේ ප්‍රසාදය ලැබේවා දෙවියන්ගේ ආශාව ලැබේවා සමුගේ තරුන්ගේ සතුරුන්ගේ නිින්නේ දැරෙන වශයෙන් සම්මියාවදලගේ මනුෂ්‍ය මනුෂ්‍යයන්ගේ තේසංගත සතුන්ගේ සීකරෙන් රසමේ කඩකෙන් විකාශන නැත මනුවාගේ නවදසතුන වශයෙන් සාර්ථකවන්නේ වාදම් පිටකනේ කුල සංකාමයේ දේශ මොහයෙන් කොහේ ලකුක්කේ කවස විපාක ආයේ දුන්නා ගියා පරිපරියෙන් කල්පනාවක් සතරාජා භෝමවචනයක් ආකදාවක් ඊශාවක් ඊදාවක් යෙතනියක් තත්ත්වයෙන් ආත්ම වේවා කායගත වේදනාවක් වගේ කායික මානසික සැලසිල්ල ලැබේවා ලාභ අලාභ යටයද නින්දාපත සත්‍යතක කටවෝධාමින් කම්පානෝනේ චිත්ත බලයේ චේතනයේ චිත්ත වස්තු භාගයේ චිත්ත සමාධියේ චිත්ත ඒකාග්‍රතාවයේ චිත්ත ධෛර්යයේ චිත්ත සත්‍යයේ චිත්ත සාරවත් වේවා මුලවලේ කලදාගේ යටියෙන් ආනුපන්න සමලතාවයෙන් දත පාමනිකාගේ මොහොත දුනියාගේ දෙතන පතරන දකුර සඳමාර්ථකයේ කියන දුමු වේවා සිතුන නිර්වණයෙන් මේ පරිණෝෂයෙන් මේ කතර ගන්නයෙන් මේ පුරමේ කල්යාවේ සම්‍යක් ග්‍රහණ ආශ්‍රයයෙන් ලැබෙන විචිකිච්ඡා සම්පූර්ණ මේ සම්බුද්ධ මාර්ගයේ නිවන් මාර්ගය ගැන ලැබෙනවා මේකා ප්‍රකාශකේ ප්‍රමාණයක් අපරාධ නෑන අපරාධික උදාහරණයක උසංගත විකෘතලේ උත්සන්නේ කරන්නේ මෙලව දුන්නෝ පරිව සුභේ සාන්තේ මෙතේ කුරුසන්දී තපකේ පාරමී උදා ගැනීමේ ශාපේ ධර්මයේ ධර්මයේ නියේ ආරක්ෂා ආදීවාදේ කර්තව්‍යය ප්‍රාප්ත කරන දේවා සතරවතනා බ්‍රහ්මකායන ආචාර්යයට කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තියම ලැබේවා. සිංහල තුනවතනා භූතල් දෙමෝපියන් භූතල් සහෝදර සහෝදරියන් උදරුවන් ඇජයතුක පුරා සේවිතේනාම බැරුව සුවසේකට පාවනීය පුරායක ධර්ම මණ්ඩලයකදී දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය ධර්මානි සත්‍යාභෝගයේ සිද්ධරණ අනර්ථ පරිමාණ දුක් ප්‍රසේ මුද මහරහතන් වහන්සේ නිමේ කළ දේ කෙනින් වදාළ අද නාම සාන්ත ප්‍රණීත ලෝක ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ප්‍රතිනා ගැනීමම මේ සතර කුසල සම්භාර කර්මයේ කවසෑම දකකතේ මේවා වාසනා මේවා යන්න සුන්දරතාවට නපදවන පස්සේ අනුමෝදිත्वा චිරං කාලං බුද්ධ දේශනං ආකාශ චතුම්මක දේවානාගමින්දිකා පුඤ්ඤන්තමනං ජිත්වා චිරං රවතන්තු සංසදාති සීලයේදී සාධාරණ කරන්නේ කිසිම කන්නේ පෝඥයක නැති මේ සම්ප්‍රපාරයේ සිදු කරන ලැබෙන කුසල ආශාසනාවේ කාලව සත්‍යඥානියට ජීවත්වන ඥානිය කාණකද විනිමන්දේ ඉස්සාගෙන සමකාතම සමන්තාන මහාතර මහා ආකාරයට වෙලෙන්නට පන්දවඥයගෙන කෙලවකට උතුම්භෝගියේ අදනාමරේ ආනන්දේ සමාන සුඛේ දේවී මාතනාවේ මහා අභිනිවසුව සාධනා කරනවා අභිමානකේ නිස්සය මිත්තං අද්ධාපචායනෝ සත්තාරෝ ධම්මා වන්දන්තේ ආයමන්නෝ සුඛං බලං ආනමාරෝග්‍ය සංතතිය සංකතං සතිමේ කෛතේ අභවනිදාන සංතතිය ඉමේනාතේ සම්මිජ්ජතු Thank you. ශාස්ත්‍රාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ ආඹලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ